no උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. ඒ වගේම අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව ඇතුළු විවිධාකාර පුණ්‍ය කර්ම රාශියක් කිරීම උදෙසා අවවාද අනුශාසනා කරන්නා වූ ගෝනගල්දෙනිය වහරක අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරාධිපති නම කියන්නට අවසරයි ගරු කටයුතු දෙගුල් කුඹුරේ උදිත රත්නාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මේ ස්ථානයට වැඩමවා වදාළ අතිගෞරවනීය මහා සංඝ රත්නයන් අවසරයි. ඒ වගේම අද මේ ස්ථානයට වැඩමවා වදාළ සිල්මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි සුබුරුදු පරිදි ධම් සාකච්ඡාවක් ආරම්භ කිරීමට ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක දාත්‍රී විසින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්. ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගන්න තමන්ට කරදරයක් හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවේදී පිටක් ආරක්ෂාවක් සරසගත්තා වූ මේ විෂ්ණු කතරගම සමන්පත් නිදනි මුණ්ඩ ගම්බාරාය නායක ආදී වශයෙන් විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටමින් දුකටපත් ජනතාවට පිටවන්නා වූ ඒ දේව මණ්ඩල සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්. ඒ වගේම මේ ත්‍රි සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කළා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන යත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මඟපළයන්හි පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි තමන් අනාදිමත් සංසාරයක් මුළුල්ලේදී පාරමිතා ශක්තියින් සම්පූර්ණ කරගෙන යන ගමනේදී ඒ පාරමිතා සම්පූර්ණේ කිරීම සඳහා අතේට දීලා කටයුතු කළා වූ සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ මෞඛී ගුරු ආදී වශයෙන් යාවා වූ සියලුම ඥාතිද මිත්‍රාදී මිය පරලෝකයේ ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන යැත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් එයින් අත බෙදලා සුගිත මුනිත වෙන්න කියලා හිතාගෙන එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා හොරා පින්වතනි සීලම දෙනා මොහොතක් කල්පනා කරගන්න අනාදිමත් සංසාරයක් මුළුල්ලේ ඉඳලා මේන ගමනේදී අසත්පුරුෂයන්ගේ අසුරට වැටිලා ඒ අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන රාග ද්වේෂ මෝහයන්ගෙන් කටයුතු කරන කාලයක ඒ අති උත්තරීතර වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටන සේක්වා කියලා හිතාගෙන උන්වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න මේ ධම්මදබා මණ්ඩපයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමල්ලිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා සෝතාපන්න ඵලයේ පිහිටායේදී යම් පිරිසක් ඉන්නවා නම් ඒ උත්තම පිරිස අදිස්ථාන කරන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ උත්තරීතර අදිස්ථානකින් යුක්තව සියලුම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ඒවෙන් කීපයකට අපි උත්තර දීලා ගැඹුරු සාකච්ඡාවකට යමු. ප්‍රශ්නයක් තියෙනවා පින්වතුනි. සක්විති රජවරුන්ගේ ශාරීරික ධාතුන් වන්දනාවට සුදුසු බව බුද්ධ දේශනාවේ දක්වා ඇත. මීහරක් රංචුවක් දැක්ක බුදුහාමුදුරුව මෙහි සක්විති රජවරු සිටින බව ප්‍රකාශ කර ඇත. ධර්මානුකූලව පැහැදිලි කළද. මම මේකට සරල උත්තරයක් දෙන්නම් මේකෙච්චර ඇදගෙන යන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. සක්විති රජ වුණත් වැඩක් නැන්නේ පිංගතනේ මැරලා සතර පය යනවනේ. යම් කිසි පුණ්‍ය ඉරිදීයකට තමයි පිංගතනේ සක්විති රජ পদවිය කියන එක ලැබෙන්නේ. සක්විති රාජ পদවිය ඉල්ලලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඡන්දයෙන් පත් වෙන එකක් නෙමෙයි. සියලු දිව්‍ය බ්‍රහ්මයේ ආදී ඔක්කොම එකතුණක් සක්විති රජුරෝ කියන කෙනාව පහල කරවන්න බෑ. මොකද පිංගතුනි මේ සක්විති රජුරෝ කියන කෙනාට ඒ අදාළ වෙච්ච රත්නයන් තියෙනවා. ආන්ගේ රත්නයන් පහළ වෙන්න ඕනේ. ඒ රත්නයන් පහළ වුණාට පස්සේ තමයි චක්‍ර රත්නේ ආදී වශයෙන් පිටුතුනේ තියෙන චක්‍රයන් තියෙනවා. රත්නයන් තියෙනවා. ආන්නේ රත්නයන් ටික පහළ වුණාට පස්සේ තමයි ශක්තිති රාජපදවිය කියන එක එයාට ලැබෙන්නේ. එහෙනම් ඒක පහළ වෙන්න ඕනේ මිසක් ඒක සල්ලි වලට ගන්න ඕන එකක් නෙමෙයි. ඒක සල්ලි වලට ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. කාටවත් ගෙනත් දෙන්න පුළුවන් එකකුත් නෙමෙයි. එහෙනම් පින්විතනි කරගත්ත මහා පුණ්‍ය ශක්තියක් පරිසන්දීලා ආන්ගේ පුණ්‍ය ශක්තිය කරන කොටගෙන මේ සක්විති රාජ পদවිය කියන එක ලැබෙනවා. ඉතින් ඒක විශේෂ කරුණක් වින්දුනේ. ඉතින් අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී වශයෙන් දේවලුත් පිහිටනවා. ඉතින් ඒක නිසා වින්දුනේ. ඉතින් ඒක ඒ සක්විති රාජ දේහය ආදාහනය කළාට පස්සේ ඉතින් සුවිශේෂී දේහක් අනිත් එක මේ සතර දිවයින්ටම අධිපතියා. එතකොට පින්විතනේ සතර දිවයින්ටම අධිපතිකම් කරද්දී දඬුවම් වලින් ආදී වශයෙන් දේවල් වලින් මිනිස්සු පාලනය කරන ක්‍රමයක් නැහැ. මිනිසුන්ව ඒ ඒ බොහොම දසරාජ ධර්මයෙන් පාලනය කරන ක්‍රමවේදයක් තමයි සකස් වෙන්නේ. ඉතින් එහෙම පිංගුතුනි බොහොම පුණ්‍යවන්ත පුරුෂයෙක් තමයි ඔය කියන පුද්ගලයා. ප්‍රශ්නේ තියෙන්නේ පිංගුතුනි මේ පුණ්‍යවන්ත පුරුෂය දැන් මේ ලංකාවේ ඉන්නව නේද පුණ්‍යවන්ත පුරුෂයෝ? නේ ඔබ අතරත් ඉන්නවනේ පුණ්‍යවන්ත පුරුෂයෝ. බොහොම පින්දහම් කරගෙන ජීවත් වෙනවා. කොච්චර පින්දාම් කරගෙන ජීවත් වුණත් පින්විතනේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. සසර කියන එක පින්විතනේ මහා දීර්ඝ එකක් නේ. දැන් අද මේ ආත්මෙදී ඔබ බොහොම පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා පින්විතනේ ඔබ වෙන කොහේ හරි තැනක තමයි අපි තම දීපේ ලෝකෙ ඉපදුනා. ඒ දීපේ ලෝකෙ ඉපදිලා ආයෙ ටික කාලයක් ගිහිල්ලා වෙලා එතනින් සුද්ධ වෙලා ඇවිල්ලි වෙලා ඔන්න තව ආයෙ මිනිස්සෙක් වෙලා ඉපදුනා හරක් මරන කෙනෙක් මේ බිරිඳගේ බඩේ. දැන් එතනින් එහාට පින්විතනේ දැන් ඉතින් ආයෙ පාපෙට නේද හිත නැඹුරු වෙන්නේ. මොකද හේතුව පිටින් සක්විති රජුරෝ කියන්නේ ධම්ම අවබෝධ කරගත්ත කෙනෙක් නෙමෙයි. සක්විති රජුරෝ කියන්නේ පුණ්‍ය ශක්තියකට ලැබිච්ච දෙයක් පාලනය කරගෙන යන කෙනෙක්. එයා අතින් පව් සිද්ධ වෙනව හරි අඩුයි. ඉතින් මහා පුණ්‍ය ශක්තිය තියෙන නිසා පින්විතනි මේ පුද්ගලයාට බොහොම තැනක් තියෙනවා. මොකද සතර දිවෙන්නට අධිපතිය වෙන්නේ ඒක නිසා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන පුද්ගලයා පින්විතනි සතර පය නිදහසුනේ නැහැ. එහෙනම් කොයි මොහොතේ හරි නැවත වතාවක් මේ යටි කුරුවතට යන වැඩපිළිවෙල තියෙනවා තාම. ඔබ අහලා තියෙන බින්දුනා යටිකුරු කරපු එකක් උඩුකුරු කළා වගේ කියලා කියන්නේ. ඒ යටිකුරු කරපු එකක් උඩුකුරු කළා වගේ කියන්න මත්තමට තාම ඇවිදිලා නැහැ. ඒ කියන්නේ තාම උඩුකුරු වෙලා නැහැ. තාම යටිකුරුවයි තියෙන්නේ. නමුත් අර පුණ්‍ය ශක්තිය නිසා බින්දුනේ ඒ කෙනා බොහොම හොඳට ජීවත් වෙනවා. බොහොම හොඳට මිනිසුන්ගේ ආදරය දිනාගෙන බොහොම මහා පුණ්‍ය විපාකයක් ඒක. ඒ මට්ටමින් ජීවත් වෙනවා. තථාගතයන් වහන්සේ පිංගුතුනි බෝධිසත්වයන් වහන්සේගේ කාලේ. ඒ කියන්නේ සිද්ධාර්ථ රජුරුව ගිහිගේ අතහැරලා යන වෙලාවේ දිව්‍ය බ්‍රහ්මාදීන් සාදුකාර දෙන්න පටන් ගත්තද? ඒ සාදුකාර දෙන්න පටන් ගන්නකොට පිංගුතුනි දැන් මේ මේ මේ මාලිකාව අතහැරලා යනකොට මාලිකාවේ දොරටු පව ඇරිය දෙවිවරු කියලා සඳහන් වෙනවා පිංගුතුනි සාසන ඉතිහාසයේ. දෙවිවරු ඇවිදලා මාලිකාවේ දොරටු පව ඔක්කොම ඇරලා දුන්නා කියලා. මාලිකාවෙන් එළියට අඩිය තියෙනකොටම පිංගුතුනි වසවර්ති මාරයාවලු. වසවර්ති මාරයා ඇවිල්ලා කිව්වලු. නිදුකානන් වහන්සේ කොහෙද යන්නේ? තව සතියයි නෙතියෙන්නේ. තව සතියකින් චක්‍රරත්නේ පහළ වෙනවා ඔබ වහන්සේට. ඔය කොහෙද යන්න හදන්නේ? ඔබ වහන්සේ සක්විති රජ වෙන්න යන්නේ තව සතියකින් පස්සේ. ඇයි මාරයට දැන් ලොකු ප්‍රශ්නයක්. ඇයි මෙතනට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? සක්විති රාජ পদවිය ගත්තොත් මාරය හරි කැමතියි. ඇයි මාරයාගේ කෙනෙක් නේ? කාම ලෝකේට අධිපතියන්නේ කාම ලෝකේට අධිපතියගේ කෙනෙක් බවට පත් වෙනවා නම් කමක් නැහැ. දැන් මේ පත් වෙන්න යන්නේ මොකද? තනිකර විරෝධී පුද්ගලෙක් බවට පත් වෙන්නයි යන්නේ. ඒක නිසා විද්දල කිව්වා මේ තව සතියකින් පහළ වෙන්න යන්නේ චක්‍රරත්නේ. ඔක ඉන්න ඉන්න යන්න එපා. ඒ වෙලාවේ මාරයට අපහාස කළා සතා මේ බෝධිසත්වයන් වහන්සේ වැඩියයි කියලා සඳහන් වෙනවා. එහෙනම් පිඟුතුනි සක්විති රාජ පදවිය කියලා කිව්වට තාම ඒක තියෙන යටිගුරු අතට. යටිගුරු අතයි උඩුගුරු අතයි මොකද්ද කියලා අපි තව ටිකකින් දේශනාවෙත් අඳුනගමු. යටිගුරු කරපු දෙයක් උඩුගුරු කළා කිව්වේ මොකද්ද කියලා. ඔබ අහලා තියෙන ඕක හැමෝම කියන කතාවක් නේ නේද? සූත්‍රය බැලුවා නම් එimhe හැබැයි වැඩිපුර සූත්‍රවල තියෙන්නේ මොකද්ද? අනේ ස්වාමීන් යටි කුරු කරපු දෙයක් උඩු කුරු කළා වගේ නික්කුජිතං වා උක්කුජ්ජය කියලා කියනවා. එහෙනම් මේ යටි කුරු කරපු දෙයක් උඩු කුරු කළා වගේ කියලාම කියනවා. මොකද්ද කියලා බලමු පින්වතුනි ඔය යටි කුරු උඩු කුරු කියන දෙකේ තේරුම. ඒ කාන්තේම යමෙක් කියනවනම් යටිගුරු කරපු දේ උඩුගුරු කළා වගේ කියලා පිංගුතුනේ ඒ කෙනා ඒ කාන්තේම සෝතාපන්න වෙලා තමයි කතාව කියන්නේ. නැත්තම් කටපාඩම් කරන් කියන්නේ. ඉතින් දැන් කාලේ කවුරු හරි කිව්වොත් එහෙම යටිකුරු කරපු දේ උඩුකුරු කළා කියලා එච්චර ඉතින් අපිට එකපාරටම පිළිගන්න බෑ. නමුත් තථාගතයන් වහන්සේගේ සමය නම් යටිකුරු කරපු දේ උඩුකුරු කළා කියලා කියපු ගමන් මොකද වෙන්නේ? අපි හොඳ ආකාරම දන්නවා මේ කෙනා ධම්ම අවබෝධයෙන් තමයි මොකද හේතුව මේට කලින් ධම්ම අහලා නැති නිසා. මේට කලින් බින්දු මාත්‍රයක්වත් ධම්ම අහලා නැහැ. බුදුහාමුදුරේ එනකොට ඇත්තටම පින්විතනේ මේ ඔබ නිකමට හිතලා බලන්න පින්විතනේ අද මම මේ ස්ථානයට වඩනකොට එක මහත්යේ දුවගෙන මුතු කුඩයක් යලුවා. තව එක්කෙනෙක් පාවඩ හෙළුවා. තව එක්කෙනෙක් කකුල හෙළුවා. තව එක්කෙනෙක් පිහි දැම්මා. අනිත් අය දෙපැත්තේ වැඳ වැටුණා. බලන්න තථාගතයන් වහන්සේ අපිට කරපු ටික. උන්වහන්සේට මොනවද හම්බුනේ? උන්වහන්සේට හම්බුනේ පිංගුදින් ගත්ත කඩුව අයින් හැදුවා. ඇද්ද දුන්න විද්ද ඊතලේ. හෙල්ලෙන් ඇන්නා. මොකුම කරගන්න බැරි දන බැහැපන් එළියට කිව්වා. දැන් වරෙන් ඇතුළට කිව්වා. ඔන්න උන්වහන්සේට හම්බෙච්ච ටික. හැබැයි අපිට ඒ ටික වෙන්නේ නැහනේ. ඇයි උන්වහන්සේ පිංගුතුනි යමක් ගොඩනගලා තියෙනවනේ මෙච්චර කාලයක්. උන්වහන්සේගේ සාසනය කියලා බින්දු මාත්‍රිය දෙයක් ඉතුරු වෙලා තියෙනවනේ. තද උන්වහන්සේට හම්බුනේ ඔන්න ඔය જાතියේවා. ආපෝස භාරද්වාජ බ්‍රාහමණයම කොච්චර කුණු හරප කියකේ බයි නැද්ද උන්වහන්සේට. ඇයි උන්වහන්සේ ඒකනේ දේශනා කළේ මේ මම ගත්තේ නැහැ එකක්වත්. මට ඔබ සංග්‍රහ කරපු සියල්ල ඔබම කාගන්න කියලා. එහෙනම් කොහොම බයින් නැද්ද උන්වහන්සේට? අපිට එහෙම බින්දු මාත්‍රයක්වත් නැහැ. ඉතින් පිංගුතුනේ එහෙනම් අපිට කවුරු කවුරු හරි කොහේ කොහේ හරි බයිනවා නම් එහෙම. ඉතින් ඔබට ප්‍රති ප්‍රති දක්වන්න යන්න ඕනේද ඔබට? ඒක ආර්ය ලක්ෂණය නෙමෙයි. මම ඔබට කියන්නේ එකයි ඕනේ තරම් ඕනේ කෙනෙක් මොනවා කිව්වක් කමන්නේ. ඔබට තියෙන්නේ මොකද ධර්මයේ ශ්‍රවණය කළා ඔබගේ වැඩේ කරගන්න. මාව ආරක්ෂා කරලා කියලා ඔබට බලක් තියනවද? මට කවුරු හරි දොස් කියනවා කියලා ඔබ ඒකට විරුද්ධව කතා කරන යන එකෙන් ඔබට බලක් තියනවද? නෑ නේ. ඔබ සත්‍ය නැතුව ඔබගේ වැඩේ කරගන්න. ඒ අය සත්‍ය නැතුව එයාගේ වැඩේ කරගන්නේ. එච්චරයි. ඉතින් කොහොම හරි බින්දුනේ මේ මෙන්න මේ කියන සක්විති රජුරෝ තාම යටිකුරුව ඉන්නේ. ඒක නිසා කොයි මොහොතේ හෝ නැවත සතර පායට වැටෙන්න පුළුවන්. එහෙනම් නිකමට හිතලා බලන්න සක්විති රාජ পদවියත් සතර පායට වැටෙනවා නම් ඔබ ඉන්න পদවිය මොකද්ද කියන එක ගැන. ඔබට තියෙන තනතුර ගැන හිතලා බලන්න. ඔබ විදුහල්පති වෙන්න පුළුවන්, ඉස්කෝලේ ගුරුවරයා වෙන්න පුළුවන්, ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන්. මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. මොකක් හරි තනතුරක් ඔබට ඇති. ඔය කියන ඕනෙම තනතුරක ඔබ ඉන්නව වෙන්න පුළුවන් පින්විතේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔබ තාමත් යටිකුරුයි නම් යටි අතටම තමයි ඇදෙන්නේ. ඒ යටි අතට යදෙන ක්‍රමවේදය නිසා තමයි පිඟුතුන අර සක්විති රජුරොත් යම් කාලයක ඒක ඊළඟ අත්මෙවිදී වෙනවා කියලා කියන්න අමාරුයි පිඟුතුන මොකද මහා පුණ්‍ය ශක්තියකින් මේ රට පාලනය කරන කෙනෙක් ලෝකෙම පාලනය කරන කෙනෙක් ඒක නිසා එයා තින් ඒ අත්බැවිදි වෙන පාප කර්ම කියන එක බොහොම සුළු අංශු මාත්‍රි ප්‍රමාණයක්වත් සිද්ධ වෙනවා කියලා හිතන්න බෑ ඒ තරම් මහ සියල්ල පිනට පහළ වෙනවා ඉතින් ඔබට සියල්ල පිනට පහළ වෙනවා මොකද හොරකම් කරන්නේ හ්ම් සියල්ල පිනට පහළ වෙනවා නම් මොකටද හරක් මරන්නේ? මොකටද සත්තු මරන්නේ? ඔබට කන්න ඕන වෙලාවට කන්න ටික පහළ වෙනවා. ඔබට යන්න ඕන වෙලාවට යන්න එක පහළ වෙනවා. එහෙනම් මොකටද දැන් හොරමර වංචාවක් සුරාසුරු දුරාචාරයක් කළ වාහනයක් ගන්නෙ? මොකටද ඒක රකින්න හදන ඒක පුණ්‍ය ශක්තියකින් නම් තියෙන්නේ. ආයේ ඔබට රකින්න දෙයක් නැහැ නේ. ඒක පිනටම රැකිලා එනවනේ. ඒක නිසා පින්විතනේ එහෙම පව් කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි එතුමගේ කාලේ ටික ටික ටික ටික අඩු වෙගෙන යනකොට පිංගුදින ඔන්න රටේ මේ ලෝකේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා තමයි අර පංච දුස්චරිතයෙන් වැළකීමේ වත කියන එක දේශනා කරන්නේ. ඔය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකට අර්ථ දෙකක් තියෙනවානේ. තථාගතයන් වහන්සේ පනෝපේකාර්ථයක් තියෙනවා. සක්විති රජු රූප පනෝපේකාර්ථයක් තියෙනවා. සක්විති රජු රූප පනෝපාර්ථය තමයි මම සතුන් නොමරමි කියන එක. තථාගතයන් වහන්සේ ඊට වඩා පරම ගම්බීර දෙයක් පැනෙවි ඒක ලේසියෙන් රකින්න පුළුවන් එකක් නෙමෙයි. සක්විති රජුරවන්ට ප්‍රශ්නයක් ආවා මිනිස්සු ගහ මැනකොට ගන්න හදනවා. මිනිස්සු ගහ මරා ගන්න හදනවා. අන්න එතකොට මොකද කලේ මේ රාජ්‍ය කරන්න බැරි නිසා මිනිස්සු අතරට යව පණිවිඩයක්. ඒ තමයි සියලුම දෙනා සියලුම සත්ත්ව හිංසාවෙන් වැළකීලා ඉන්න ඕනේ. හොර හොරමර වංචාවලින් සම්පූර්ණයෙන්ම වැළකීලා ඉන්න ඕනේ. හැබැයි තථාගතයන් වහන්සේ පනෝපු දේ නම් ඊට වඩා ගොඩක් වෙනස්. ඔබ ඉතින් අහලා තියෙන නාපොහොද රැකක මතක් කරන් දෙයක් නැහැ. ඒ සක්විති රජුරෝ පනවණේම ඒවා. තථාගතයන් වහන්සේත් ඒක අනුමත කළා. බොහොම හොඳයි. සමාජයේ පැවැත්ම උදෙසා ඔය කියන පහ බොහොම හොඳයි කියලා. ඒ වගේම තමයි පස්වෙනි ශික්ෂාපදෙත්. දුරාමේරේ මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සක්විති රජුරෝ පැන ඔය එකක් මේක තියෙනවා අරක්කු කරත් බොන්න එපා කියලා. මොකද මිනිස්සු මත් වෙලා පිංගුදුනි විනාශ කරන්න පටන් ගත්ත දේපල හානි කරන්න පටන් ගත්ත මිනිසුන්ට හානි කරන්න පටන් ගත්තා. ඒ පටන් ගන්නකොටම පිංගුදුනි සක්විති රජුරෝ පැනව නීතිය ඒව කරන්න එපා කියලා. මිනිසුන් ඒකේ සමාදම් කෙරෙව්වා. මිනිස්සු ඒකේ සමාදම් වුණා. ඒ සමාදම් වෙච්ච නිසා රක්විති රජුලන්ට ආපෞසරයක් දඬුවම් දෙන්න ආදී වශයෙන් මේ දේවල් කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. හැබැයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන පස්වෙනි ශික්ෂාපදයේ පිඟුතුනි ඕක නෙමෙයි. තථාගතයන් වහන්සේගේ ශාසනයේ පස්වෙනි ශික්ෂාපදේ රකින්න පුළුවන් සමතෙක් ලේසියෙන් හොයාගන්න බෑ. හැබැයි ශක්තිති රාජ්‍ය රූප අනුපේකන රකින්න පුළුවන් අය ඕන තරම් ඉන්න ඔබගේ පුංචි දරුවෝ ටික ඔක්කොම රකින්න ඔබගේ භාර්යාව ටික ඔක්කොම රකින්න ඔබත් සමහරට රකින්න ඇති එක. අරක්කු ටිකක් බොන්නේ නැහැ සිගරට් ටිකක් එකක්වත් බොන්නේ නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඔන්න එහෙනම් පස්සේ මේක රැකුණා කියලා හිතාගත්ත එක. ඒ හක්කිත රජුලන්ගේ එක. බුදුහාඳුරන්ගේ එක එහෙම රකින්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඔබ ඒක අහලා ඉතින් මම මේ මේලා ඒක කියන්නේ යන්නේ නැහැ. එතකොට පිංගුතුනි ඉතින් මේ යටිකුරු අතර ඉන්නවනම් දැන් මොකද වෙන්නේ පිංගුතුනි මැරලා ගිහලා කොයි මොහොතේ හරි මොනම අත්බැවියකදී හරි මොකද වෙන්නේ ආපෞසරයක් හතර පායට වැටෙනවා ආන් එහෙම සතර පායට වැටිච්ච පිරිසක් ගැන තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ඒ මීහරක් රංචිව දැකලා උන්වහන්සේට සිනාවක් පහළ වුණාම ආනන්ද හාමුදුරහනවා ස්වාමීන් වහන්සේ උපහන්සේට සිනාවක් පහළ වුණා මොකද්ද මේකට හේතුව බලන්න බලන්න ආනන්ද මේ සංසාරේ දෙන ගෝරතර ස්වභාවයේ මේ ඉන්න මීහා ක්‍රලේ එකම මීහරකෙක්වත් නැහැ සක්විති රාජ পদවිය නොලබපු. ඒ කියන්නේ මේ අනන්ත කල්පයන් ඉඳලා එන ගමනේදී පින්විතනි සක්විති රාජ পদවිය ලැබලා තියෙනවා මේ හැම මීහරකෙක්ම. එන ඒකෙදී ඔබ ගම්ම්‍ය කරගන්න ඕන එකම එක දේ තමයි පිළිතුර මේ සංසාරේ කෙනෙක් මොනතරම් ගෝරතරද කියලා අච්චර උත්තරීතර තැනක් ලැබුණා. යටිගුරු අතට නම් ඉන්නේ ඒ කාන්තේ මේ යටිපැත්තට නැඹුරු වෙනවම තමයි. එහෙනම් පින්විතනි ඔබ අද ජනාධිපති නම් ඔබ මොකද හිතන් ඉන්නේ? මුළු මහත් මනුස්ස ලෝක හතරටම අධිපතියන්ටත් ওই ටිකන වෙනව නම් පිංගුදින යම් දවසක ඊළඟාත්ම වෙනව වෙන්න පුළුවන් යම් දවසක ඉතින් ඔබටත් ඒ ටික උරුම වෙන්න පුළුවන් නේ පිංගුදින ඔබ ඔබ කවුරු කියලාද ඔබ හිතන් ඉන්නේ එතකොට ඔබ එච්චර පුණ්‍ය ශක්තියකින් හැදිච්ච කෙනෙක් නෙමෙයි බව ඔබ හොඳටම දන්නවනේ එච්චර පුණ්‍ය ශක්තියක් නැතිව ඉන්න නේද පිංගුදිනේ ඔබ මහන්සිලා හරි හම්බ කරගන්නේ. ඔබ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් නේ. ඒක නිසා ඔබට සිද්ධ වෙනවනේ පිංගුදිනේ ඔබට අවශ්‍ය සියලු මාස්වාදයන් මහන්සිලා ලබා ගන්න. කිසිම ආස්වාදයක් නැහැ නේද පිළිතුර ඔබ මහන්සියක් නැතුව ලබන හැමම ආස්වාදයක්ම මොනෝම හරි දෙයක් ආස්වාදයක් ලබනවා නම් ඒ හැම ආස්වාදයක්ම ඔබ ඒකාන්තයෙන්ම පිළිතුර මහා මහන්සියක් කියලා ලබා ගන්න ඕනේ. ඉතින් ඒක ඔබගේ ස්වභාවය ඒකේ පුණ්‍ය ශක්තිය හැටි. සමහර පිරිස ඉන්නවා කොච්චර මහන්සුණත් ඒ ආස්වාදයට ලබන්න බෑ. ඒක තමයි යාගේ තියෙන පාප විපාකේ. මෙන්න මේ දේවල් හරියට කරව තේරුම් ගන්න. එහෙනම් බින්දුතනි ඔබට සක්විති රජුරවන්න තරම් වටින ජීවිතයක් හම්බ වෙලා නැති වුණා. ඔබ මේ කරන කියන දේවල් වලින් ඔබට වෙන දේත් ওই ටිකම නේද කියලා හිතලා බලන්න. අච්චර පුණ්‍ය ශක්තිය තියෙන කෙනාට ওই ටික වුණා නම් එහෙනම් පින්විතනි අවශ්‍යම දේ කරගන්න එපා. අවශ්‍යම දේ මොකද්ද? මේ යටිකුරු එක උඩුකුරු කරගන්න. මෙන්න මේ යටිකුරුතාවයේ උඩුකුරු කරගන්න පිංගුදෙනි කොහොම හරි මොනම වැඩපිළිවෙලක් හරි කරගෙන. ඒ කිව්වේ කොහොම හරි සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න. සෝතාපන්න ඵලය ලබන්නේ නැතුව නම් පින්වතුනි ඔබ මලොත්. ආයි ඔබ ඉවරයි. හැම තිස්සෙම Tamanට මේක කියා ගන්න පිළිදෙන හැම තිස්සෙම මේක හොඳට ඔලුවට අරගෙන කටයුතු කරන්න. Tamanට තියෙන ਸਰව දේපොළ වියදම් කළා හරි ගමන් නැහැ. එහෙම වියදම් කළා සෝතාපන්න වෙනවා ඒක හරි කරගන්න. බැරි නම් ණය වෙන්න. බැල මෙහෙවරකම් කරන්න. බැල මෙහෙවර කර කර හරි කමන්නේ සෝතාපන්න වෙන්න බලන්න. කෙනෙක් ඇල කිව්වොත් එහෙම උඹ මට බැල මෙහෙරකම් කළොත් මම උඹව සෝතාපන්න කරනවා කියලා. මුළු ජීවිතේම බැල මෙහෙරකම් කර කර හරි කමන්නේ නැහැ පිංගුතුනි මේ ඵලය ලබන්න මොකද හේතුව? ඒ මේ ආත්මයෙන් ඔය ටික ඉවරයි. මේක මිස් කරගත්තොත් පිංගුතුනි එතනින් එහාට ආයි මොන දෙයක් ඔබට වේද කියලා හිතා ගන්න බෑ. මේකෙන් ඔබට ගන්න තියෙන යන්නේ ඒක. ධාක්විද රජවරුත් මීහරක් වෙනවා නම් යම් කාලයක ඔබට වෙන්න තියෙන දේ ගැන හිතන්න දෙයක් නැහැ නේ. උනාට පස්සේ ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ පිටුද. ඒකයි හැමතිස්සෙම කියන්නේ වෙන්නේ ඉස්සෙල්ලා මේක කරගන්න කොහොම හරි කියලා. ඊළඟට පිටුදේ තව ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමින් වහන්සේ අපි රුවන්වැලි සෑය ළඟදී දරුවෙක් සඳහා බාර වුණා. අපිට ලැබුණු දරුවා ශාසනයට බාර කරන්න. ආර්ය මාර්ගයේ වඩාගෙන නිවන් දකින කෙනෙකුට කුසට ආරාධනා කළේ. දරුවා ලැබිලා මාසයක් විතර වෙනකොට මං මම හාමුදුරුව කෙනෙක් හීනෙන් දැක්කා. බුද්ධ මාතංච බුද්ධ මන්තංච මන්තං ධම්ම මන්තංච මන්තං සංඝ මන්තංච මන්තං පිරිත් කියන්න කිව්වා. දරුවා ලෙඩින් ආරක්ෂා කරගන්න. දරුවා කුසට ආපු දවසේ ඉඳලා ධාතුන් වහන්සේලා හීනෙන් පෙනෙනවා. දැන් දරුවාට මාස 4ක් වෙනවා. වරින් වර මේ දක්වාම ධාතුන් වහන්සේලා පෙනෙනවා. චෛත්‍ය ගර්භය තුල ඇති ධාතුන් වහන්සේලාත් හීනෙන් පෙන්눔 කළා. ඒට හේතුව අපි කෙරෙහි අනුකම්පාවෙන් පහදලා දෙන්න. නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා. ඉතින් පින්වදනි ගති ගැළපිලා ඇති. ඔබ මහා පුණ්‍ය ශක්තියක් ජනිත කරගෙන ඒ පින්වතුන් වහන්සේ නමකට ආරාධනා කළා නම් අපේ මව් කුසට ඇවිදිලා මේ ආර්ය මාර්ගය කෙලවර කරගන්න කියලා. මොකද පින්විතනි මේ කාලේ ධර්මයේ නැගෙන කාලේ. ධර්මයේ නැගෙන කාලේ ඒකාන්තයෙන්ම ජාතසෝතාපන්න ආදී වශයෙන් ඉන්න පිරිස්. සකදාගාමීව හිටපු පිරිස්. ওই පිරිස් ඔක්කොම දැන් පහළ වෙන්න નિયમિતයි නැවත වතාවක්. එහෙම නැත්නම් ඒ ආයත සිද්ධ වෙනවා පින්විතනි මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකොටම ඔය කොහේ හරි බ්‍රහ්ම ලෝකයකට යන්න. කාම ලෝකේ ඉන්න හම් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඉතින් ඒක හොඳයි පින්විතනි කොහොම හරි මේ පැත්තට ඇවිදෙලා ඉතින් අවුරුදු 60න් කෙලවරයිනේ. නේද? නැත්තම් ඒ මහා කල්ප 500ක් විතර තවත් ඉන්න වෙනව නේද? ඉතින් මොනවා හරි ක්‍රමයකට පිංගුතුනි එයාගේ පුණ්‍ය ශක්තිය සකස් වෙලා ඇති. ඉතින් ওই ආරාධනා පිළිගත්තාම. ඉතින් ඒ අය ওই විදිහට දරුවෙක් වෙලා ඇවිදින්න. ඉතින් ඊට පස්සේ ඉතින් ගතියට ගැලපෙන දේවල් නෙන්නේ. සමහර සමහර මිනිසුන්ට ඊට වඩා ඒවා පේනවා. සමහර මිනිසුන්ට පේනවා පිංගුතුනි අයක්කු හතර දෙනෙක් ඇවිදින්න ඉවර වෙලා බඩ පළල ළමයා වෙදියට අරගෙන. එහෙම අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒ ගතියට ගැලපෙන ආකාරයෙන් තමයි ඒ කරුණු කටයුතු සකස් වෙන්නේ. ඉතින් ඔබ දරුවෙක් ප්‍රාර්ථනා කළේ ඔය ආකාරයෙන් නම් දැන් ඉතින් ඔය ආකාරයෙන් දරුවෙක් පිහිවෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පිටුතුනේ ඔය දරුවා ලොකු වෙන ලොකු වෙන මොකද කරන්නේ? ඔබගේ තියෙන වටේ පිටේ තියෙන ඔක්කොම දන් දෙන්න පටන් ගන්නවා. ඔබ මකන කෑල්ලක් ළමයට අරන් දුන්නාම යාළුවෙක් කෑල්ල කිව්වනම් අනේ ඔයාගේ මකන කෑල්ල හරි ලස්සනයි කියලා ආයෙන ඔයා මේක තියාගන්න කියලා ළමයා හිස් අතින් ගෙදර යනවා. ඊට ඉවසට ඔක්කොම එහෙම ඉන්න හදන්න එපා. ඊයේත් මකනයක් රඳුන අදත් මකනයක් රඳුන ඔයාලට පිස්සුද පුතේ කියලා අහන්නේ මයන් එපා. මොකද ඔබනේ ඉල්ලගත්තේ. ඒ වගේ බෝසත් දරුවෙක් බෞද්ධට එනකොට පිංගුතුනි ඉතින් ඒ දරුවා එහෙම තමයි ස්වභාවය. ගෙදර තියෙන ඔක්කොම දන් දෙයි. අන්තිමට හත් අවුරුදු වී වෙනකොට විතර කියයි මට මහාන වෙන්න යන්න ඕනේ කියලා. එදාට නවත්තන්න හදන්නත් එපා ඒක මහා සාධාරණයක්. මොකද ඒ දරුවා හොඳ වෙන්න හොඳ වෙන්න ඔබ දරුවට ආදරය කරනවා. එහෙමනේ ස්වභාවය. මහත්ය හොඳ වෙන්න හොඳ වෙන්න විනිඳ ආදරේ. ඉතින් මහත්ය දහමට නැඹුරු වෙන නැඹුරු වෙන්න මහත්යට හම්බ වෙන්නේ නැහැ කවදාවත් පැවිදි වෙන්නේ. ඇයි? විරිත තව තවත් තව තවත් ආදරේ. හොඳ අයටනේ හැමෝම ආදරේ. දරුවටත් එහෙමයි. දරුවා හොඳ වෙන්න හොඳ වෙන්න හොඳ වෙන්න පිංගුතුනේ පුදුමාකාර ආදරයක් හිතෙන්නේ. ඊට පස්සේ පොඩි ලෝභකමක් හැදෙනවා මොකටද? අනේ මහාන කරන්න බෑන්නේ. අන්න එතනදී ඔන්න එනවා ලෝක අසාධාරණ නැවතත් මොකද බොරු කියලා ගෙන්නගෙන දැන් ඒ අයට අවස්ථාව නොදී සිටින එක. ඒක නිසා පින්වතුනි ඉතින් මේක බොහොම සාමාන්‍ය දෙයක් ඔබට මොකද ඔබ බොහෝ පුණ්‍ය ශක්තියකින් ආරාධනාවක් කළා. ඉතින් ඒ කටයුතු ඒ විදිහට සිද්ධ වෙනද අපිට මෙදා දුන් වහන්සේලා දර්ශනය වෙන්නේ නැතු විදිහ මොන දර්ශනය වෙන්නේද? ඒ වගේ කෙනෙක් මව කුසට ආවනම්. දැන් මේකෙන් පිංගුතුනි මම මේක කියන්න දැන් මේක මෙතන කියවන්න හරි ඒක හේතුවක් තියෙනවා. ඒ තමයි පිංගුතුනි මේ වගේ දේවල් මේ විශ්වයේ සිද්ධ වෙනවා. එහෙනම් ඔබගේ දරු මුණුබුරන්ට මේ දේ මේ පණිවිඩය කියන්න. නැත්නම් මේක කියලා වැඩක් නැහැ. මේක කියන්න දෙයක් නැහැ නේ. මේ පණිවිඩය ඔබගේ දරු මුණුබුරන්ට කියන්න. ඒ අයට දරු මල්ලන් අවශ්‍ය වෙන වෙලාවට පින්වතුනි ඒ දරු මල්ලන් හදන්න කියලා. හරියාකාර ප්‍රතිපත්ති මාර්ගයක් තුල. හරියාකාරව ප්‍රතිපත්තියක් රැකලා මහා අදිස්ථානයක් කරලි ඉවරලා මෞකුසට වඩින්න කියලා ආරාධනා කරන්න කියන්නේ මේ මේ දිව්‍ය ලෝකවලින් චුත වෙන්න ඉන්න පිරිසට. මේ සම්බුද්ධ ශාසනයම මේ මේ බව ගමන කෙලවර කරගන්න ඉන්න පිරිසක් ඉන්නවා නම් ආන් ඒ කෙනෙක් මගේ මෞඛුදට වඩින්න කියලා ආරාධනා කරන්න කියලා කියන්නේ. අන්න ඒකයි අවශ්‍ය වෙන්නේ. මෙතනින් ඔබට ගම්මේ කරගන්න තියෙන ඔන්න ඔය දේ. මේ එක සාක්ෂියක් පිංගුතුනි මේ මේ කරාම මේව වැඩ කරනවා කියලා. නැත්තම් එහෙම වෙන්නේ පිංගුතුනි කසිප්පු ගහලා එන ළමයි හැදුණා පස්සේ කැරකිල්ල හැදිච්ච උන් උපදින්නේ. ඒ කැරකිල්ල හැදිච්ච එකාට කවර කවදාකවත් මේ ධහම අවබෝධ වෙන්නේ නැහැ. ඌ කැරි කැරකි ඉන්නවා මිසක් ලෝකේ වටේ. ඒක නිසා මොකකින් හරි දෙයකින් මත් වෙලා නම් පිංගුතුනියේ දරු නිරු නිර්මාණය කරන්නේ ඒ ගතියට ගැළපෙන එකක් තමයි මේ වෙලාව වෙන්නේ. මේවා අපිට විශේෂ ගෝචර දේවල් නෙමෙයි පිංගුතුනි මම ඔබට කතාවක් කියන්නම්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යම් දවසක 이르දියෙන් බලාගෙන හිටියලු පිංගුදිනේ චුති උප්පත්ති වෙන හැටි. මේක තථාගතයන් වහන්සේ දැකලා ආලෝක ධාරාවක් උන්වහන්සේ දෙසට නිකුත් කරලා කියනවලු කාශ්‍යපය ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් විශේෂෝචර වෙච්ච ඒවා බලලා වෙහෙතටපත් වෙන්න යන්න එපා. දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න අම්මෙක් දන්නේම නැතුව ගන්ධබ්බියෝ දහස් ගණනක් ඇවිදිල්ලත් යනවා කියලා. ගන්ධබ්බයෝ දහස් ගණනක් ඇවිදිලා ඒකුන්ට ගති ගැලපෙන්නේ නැතුව ඒකුන් ආපහු චුත වෙනවා කියලා එතන. එහෙම ඒවත් දහස් ගණන් කෝටි ගණන් සිද්ධ වෙනවා. අරිහතුන් වහන්සේ නමකට ඕක බලන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. එහෙනම් හිතලා බලන්න පිටුනේ අපි දන්නේ නැතුව ගන්ධබ්බයෝ කී දෙනෙක් අඬා වැළපෙනවද කියලා. මේ ඔබට හම්බ වෙච්ච chance එකකින් ප්‍රයෝජනයක් ගන්න කියලායි මම ඒකෙනුත් කියන්නේ. ශුක්‍රාණුවත් ඩිම්බයක් එකතු වෙලා යුක්තාණුව හැදිච්ච වෙලාවේ කී දෙනෙක් ඇවිල්ලා කී දෙනෙක් යනවලුද ඔය කියන විදිහට. ගැළපෙන්නේ නැතිකොට යන්න වෙනවා. හිතන්නකෝ බින්දුදෙනේ දැන් අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ ඔබට කන්න ටිකක් හම්බුන්නේ නැහැ. කන්න ටිකක් හම්බෙන්නේ නැතුව බින්දුදෙනේ එක පාට ඔබගේ අතට පත් වෙනවා බත් පතා. ඒක ඔබ අතට ගන්නකොටම බින්දුදෙනේ ඒක අතුරු දහන් වෙනවා. කොහොමද ඔබට දැනෙන වේදනාව? ওই ටික නේද අර ගන්ධබ්බෙන්ට එන්නේ. අනේ මනුස්ස මවකුසක් මට හම්බෙන්න යන්නේ කියලා අර මනුස්ස ගන්ධබ්බය. ඒක ඇතුළේ රිංග ගන්නකොට පිටින් ඒකට ගැලපෙන්නේ නැහැ අයින් වෙන්න සිද්ධ වෙනවා. එහෙම හේව කොච්චර වෙනවද? එහෙනම් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා හිතලා බලන්න ඔබට මේ මේක මේක ඉන්න පුළුවන්කමක් හම්බුණානේ. ඒකනේ කියන්නේ පින්විතනි ඔබ මේ ලෝකෙට බිහි කරපු අම්මයි තාත්තයි තරම් ශ්‍රේෂ්ඨ දෙන්නේ තව නැහැ කියලා තථාගතයන් වහන්සේලා සහ ආර්යයන් වහන්සේලා හැරුණකොට ඒ තරම් පරම ශ්‍රේෂ්ඨයි පරම පූජනීයයි කියලා වින්දුනි ගෑනු ළමෙක් පාරේ යද්දි සල්ලාලෙක් ඇදලා ඒ ගෑන් ළමව දූෂණය කළා ඒ ගෑන් ළමයට යමෙක් දරුවෙක් හම්බුණා නම් ආන් ඒ දරුවට පිංගුතනි අර දූෂණය කරපු සල්ලාලයා කවදාරි හම්බුණා නම් අන්න එයා තමයි තාත්තා නැතුව ඒ ගෑන් ළමව හදාගත්ත කෙනා නෙමෙයි තාත්තා ඒ ගෑන් ළමව හදාගත්ත කෙනා ඒ ගෑන් ළමයි දවසක නැත්තම් ඒ පිරිමි ළමයා හරි කවුරු හරි මැරුවා නම් ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ හැබැයි අර සල්ලාලයව කොහෙද හරි තැනකදී තමන්ගේ අතින් ගහ දෙනවා නම් එහෙම මොකද වෙන්නේ? ආන් එදාට ආනන්ත නිපාප කර්ම සිද්ධ වෙනවා. මොකද හේතුව පිංගුදිනේ අර තිබිච්ච ගෝරතර අර ගෝරතර තත්ත්වෙන් මුදව ගන්න වැඩ පිළිවෙල සකස් කළ දුන්නේ කවුද? අර සල්ලාලයා. එතකොට මේ සමාජය කියන්න පටන් ගත්ත මූ අවජාතකයා කියලා. එහෙම කියන්නේ නැතුව පිංගුදිනේ ඒකට මේ මේ උප්පත්තියට එන්න බෑ මේ ලෝකේ. ඒක කරගත්ත පාප කර්ම වල හැටියට පින්විතනේ ඒකට උප්පත්තියට එනවනම් එන්න ඕනේ අනිවාර්යයෙන් මොන නමකින්ද? අවජාතක කියන නමකින් එන්න ඕනේ. ඒව ඒ මේ විදිහටමයි සකස් වෙන්න ඕනේ. එහෙනම් ඒකට සුදුසුම කෙනා නෙමෙයි දැන් පියා. එහෙනම් පින්විතනේ ඔබගේ තාත්තා සමහර වෙලාවට ටිකක් බොනවා ඇති. ඔබගේ තාත්තා සමහර වෙලාවට පින්විතනේ ටිකක් එහෙම මේ මේ නරක වැඩ කරනවා ඇති. ඔබට පේනවා ඇති. හැබැයි එහෙම කියලා කවදාකවත් පහත් කරන්න යන්න එපා. ඒ සුදුසුම කෙනා තමයි ලැබිලා තියෙන්නේ. එහෙනම් ওই සුදුසුම කෙනා ඔබට ওই විදිහට ලැබෙන්න. ඔබ ඔබ කරපු සංසාරේ මහා පාප කර්ම පරිසම් දීලා වෙන්නේ නැති එක වෙන්නේ නැත්තේ. එහෙනම් ඒකට ගහ ගන්න ඕනේ පොල්ලකින් තාත්තටද ඔබටද? ඔබට නිගහ ගන්න ඕනේ. එහෙනම් තාත්තට දොස් කියන්න යන්න එපා. සමහර පවුල් තියෙනවා පින්වතුනි තාත්තා රෑ එළි වෙනකම් බොනවා. නැත්නම් උදේ ඉඳලා රෑ වෙනකම් බීලා ඉල ගෙදර උන්ට ගගහ පන්නනවා එළියට කෙල්ල කොල්ල දුවනවා ගෙදර එළියට. ඒකුන් සාප කළා හරිනවා තාත්තට. නෑ ඒ උරුමේ. මෙච්චර මිනිස්සු ඉඳද්දි ඒකම තාත්තා වුණේ. ඔච්චර යහපත් මිනිස්සු ලෝකේ ජීවත් වෙද්දී ඒකම තාත්තා වෙන්න හේතුවක් තියෙන්නේ නැහැ. ඒකම තාත්තා උනේ නැත්නම් පිටින් ඔබ හිතනවාද ඔබට ඔබට දරුවෙක් වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා ඒ කෙනාට. ඒ දරුවන්ට. ඒක වෙන්නේ නැහැ කවදාවත්. හරියටම ගැළපීලා තමයි සිංහතුනේ මේකයි කියන්නේ ධර්මාධිකරණයේ තීන්දුව හරියටම හරි. කවදාකවත් හිතන්නේ නැහැ අනේ මොන තරම් අසාධාරණයිද ඒක කියලා. බැලූ බැලමට නම් අසාධාරණයි තමයි. ඇයි ඔබ මේ අද්දවේ මොකුත් කළේ නැහැ? මේ අද්දවේ මොකුත් නොකර ඇයි මට මෙහෙම වෙන්නේ? අන්න ඒක හිතනවා මහා අසාධාරණයිනේ කියලා. එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? අසාධාරණ ලෝකේ උල උලා ඉන්නේ නැතුව ඉක්මනට මෙතනින් අයින් වුණා නම් ඉවරයිනේ. ඔබ මිනිස්සෙකුට ඒ මිනිස්සෙක් ඔබට ගහන්න එනකොට ඔබ බේරී මුදසා පිංගුදුනේ ඒකට මුලින් ගහනවා ගහනකොට ඒක මැරලා වැටෙනවා. දැන් ඒකට වෙච්ච පාපේ කොච්චරද? ඒකට වෙච්ච පාපේ තමයි ඔබට ගහන්න හදපු එක. ඔබට වෙච්ච පාපේ මොකද්ද? මිනිස්සෙක් මරපු එක. දැන් සාධාරණද ලෝකේ? ඔන්න ඕක තමයි මේ විදිහට ප්‍රශ්නේ. ඒකයි ඔබට හැම තිස්සෙම කියන්නේ මේ සංසාරය කියන එක මහා භයානකයි. කොයි වෙලාවෙ මොනව කරකිලායිද දන්නේ නැහැ. මේ අද ගෙදර යනකොට ඔබ දකින්න කෙල්ලෙකුට අතවරයක් කරන්න හදනවා කොල්ල රංචුවා. ඔබට මේක දරා ගන්න බැරි ඔබ වාහනයෙන් බහලා ගිහලා කියන මල්ලි මොනවද ඔය කරන්න කියනකොටම ගත්ත පොල්ලක් එකකින් ගැහුවා ඔලුවට එතනම ඔබ මැලා. එහෙම නැත්නම් ඔබට ගහන්න එනකොට ඔබ මොකද කරන්නේ අතේ මොකක් හරි තිබුණ ආයුධයක් ඒකෙන් දමලා යන්න. ඌමලා. අර කෙල්ල ස්තුති අයියා කියලා ගෙදර යනවා. ඔබ හිරපත් කරනවා. සාධාරණද? සාධාරණද ලෝකේ? එහෙනම් මේක උල උලා කන්නේ මොකටද? ඔබ ලෝකේ අසාධාරණයි කියලා දැන දැනත් මොකටද මේකේ තම උල උලා කන්න හදන්නේ මෙතනින් ඉක්මනට අයින් වෙලා යන්නේ නැතුව? පින්වදනි කර්ම ශක්තිය එනකොට ඔබට එපා වෙන්නේ නැද්ද? මේක තමයි මොකද්ද උලන් තියෙන කර්ම ශක්තිය දිහාම දැක්කම ඔබට තේරෙන්නේ නැද්ද මේක මහා අසාර ලෝකයක් කියලා? නිකන් ඉන්න දෙන්නේ නැන්නේ. මෙතන ඉන්නවද ප්‍රශ්න නැති කෙනෙක්? එකක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් එන්නේ නැද්ද ජීවිතේට? මම හැමතිස්සම කියන දේ තමයි ඔබට ප්‍රශ්න නැත්නම් එක්ක ඔබ අසංඥ වෙලා නැත්නම් ඔබ අනුපාස නිබ්බාන දාත අනුපාස සේද නිබ්බාන දාතෙන් පරිනිර්වාණයට ගිහිල්ලා. අරිහතුන් වහන්සේට ප්‍රශ්න නැද්ද? බුදුහාඳුරන්ට ප්‍රශ්න නැද්ද? තිබුණ නැද්ද? ඕනේ තරම් තිබ්බේ. අර ගණිකාවක් මරලා මේ පොලේ වල දාලා තිබිලා ඒක අහුවෙලා එහෙම මොකද උනේ? පින්ඳ පාතේට වැඩ ගන්න බැරිනවා මිනිස්සු ගල් මුළුලින් ගහන්න පටන් ගත්තා නේ. ඉතින් බුදුහාමුදුරන්ට ප්‍රශ්න තියෙන්නේ. එනා එහෙනම් සෝපාදිශේෂ නිවනටපත් උනට වැඩක් නැහැ. ඒත් ප්‍රශ්න තියෙනවා. හිත වේදනා නෙමෙයි මම කියන්නේ ප්‍රශ්න. උන්වහන්සේට හිත වේදනා නැහැ බින්දු මාත්‍රයක් මොන දේ ආවත්. නමුත් ප්‍රශ්න තියෙනවා. එහෙනම් ඔබටත් ඒ කාන්තේම ඇත්ති පදම් ප්‍රශ්න තියෙනවා. ඉතින් ওই ප්‍රශ්න එකක් එකක් නෑර එන්නේ පිඟුතුනි මේ ලෝකේ උලා ගන්න හදන ඉඳන්නේ. ඉතින් මේක අතහැරලා දාලා අයින් වුණා නම් ඉවරයි නේ. ඉතින් අයින් වෙන්නත් බෑනේ මේක තව පොඩ්ඩක් තවත් පොඩ්ඩක් කොනහල ගන්න එපා. පොඩ්ඩක් තව චුට්ටක් කොනහල ගන්න එපා. මෙන්න මේ ප්‍රශ්නේ නිසානේ පිඟුතුනි මේකේ අසාරත්වයේ තේරුම් ගන්න නැති නිසානේ ඔබ මේ සංසාරේ සැරිසරන්නේ ඔබට ඔය ඔක්කොම වෙන්නේ. දැන් මේවා ඕනේ අපි හරියට තේරුම් ගන්න. අපි තව තවත් ඉස්සරහට මේ ටික කතා කරගෙන යන්න. එහෙනම් පිඟුතුනි ඔබගේ මුණුබුරෙක් හෝ වේවා දරුවෙක් හෝ වේවා කසාදයක් බඳලා දරුවෝ බලාපොරොත්තු වෙන නම් ඒ දරුවන්ට කියන්න යථාර්ථවත් විදිහට මේ අපේ ආදි සිංහලයේ දරුවෝ හදපු ක්‍රමවේදයට බොහෝම පින්දහම් කටයුතු කරලා ඒ පුණ්‍ය ශක්තිය දෙවි දේවතාවුන්ටත් අනුමෝදන් කරලා මේ විශ්ව ලෝක ධාතුන්ටත් අනුමෝදන් කරලා ආන් ඒ දෙවි දේවතාවුන්ව තමයි කුසට ගෙන්න ගන්න කියලා. එතකොට Tamanට යන්තම් හරි යහතින් ජීවත් වුණාගේ නිකවල හිතලා බලන්න බෙදෙන හිටපු කල්ප ගානත් ඉති කුණු පෙරේතේ කියලා හිටපේකේම ආවොත් එහෙම මම කුසට මොකද ගති ගැලවිල්ලෙන් එන්නේ. ඒ කියන්නේ කියවර කසිප්පු ගහලා එළවෙන දරුවා හදලා තියෙන අන්තිමට මොකද වෙන්නේ? ඒ ගතියට ගැලපෙන කානේ පිංගුතුනි එන්නේ ඉතින්. අය ලේසි නෑනේ. එහෙම එකේ කොහොමද ජීවත් වෙන්නේ? ඔබ දැකලා තියෙනව නේද පිංගුතුනි ඕන් තරම් පයින් ගහලා පනන්නේ තමන්ගේ අම්මව. ගෙදරින්. කුණු තිත්ත කුණු හරපෙන් බයින්නේ තමන්ගේ අම්මට කසිප්පු ගහලා ඇවිල්ලා. ඒ ඔගේ ප්‍රතිඵලය? ওই ප්‍රතිඵලය ආවේ ඇයි? තමන්ම කරපු දේ තමයි. ආගම දහමට නැඹුරුවක් නැතුව කටයුතු කරන්න ගියා. ඒ කටයුත්තේ හම්බෙච්ච උරුමේ තමයි. ඇයි හොඳට හොඳට පණ තියෙන කාලේ මොකද කළේ? හොඳට උඩ පැන පැන හිටියනේ. ඒකනේ කරන්න ඕනේ කම වෙලා තිබ්බේ. දැන් ඒවට විඳවනවා. ඉතින් ඒක නිසා පින්විතනි ඔන්න ඔයගේ කටයුතු කළා නම් මේ වගේ වාසනාවන්ත දරුවෝ මේ ලෝකෙට එනවා වාසනාවන්ත දරුවෝ ඒකාන්තයෙන් පින්විතනි අරිහත් ඵලය සාක්ෂාත් කර ගන්නවා. ඔබට කිව්වනේ ඒකාන්තයෙන්ම ලක්ෂ ගණන් අරිහතුන් වහන්සේලා පහළ වෙනවමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒකට අදාළ කරුණු කටයුතු ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සංවිධානය වෙලා එයි. ඒක ආයි අපිට කරන්න දෙයක් නැහැ පින්වතුනි අමුතුවෙන්. ඒකයි මම ඔබට කියන්නේ හැමදෙස්සම තමන්ගේ වැඩේ තමන් කරන්න. අන්නේ ජාතිකයෙන් අන්නේ ආගම්කාරයෙන් මොනවද කරන්නේ ඒව ඔබට අදාළ එක නෙමෙයි. ධර්මතාවයෙන් ওই සියල්ල සිද්ධ වෙන්න ඕනේ. ධර්මතාවයෙන් සියල්ල සිද්ධ වෙයි ඔබට තියෙන පින්වතුනි ඔබගේ කටයුත්ත කරගෙන යන්න. ඔබ හොඳාකාරම දන්නවා නම් හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති කියන සංකල්පය තථාගතයන් වහන්සේගේ සංකල්පය කියලා. එහෙනම් ඔබ බය වෙන්න දෙයක් නැහැ නේ. කාගේවත් කැමැත්තකට නෙමෙයි නම් මේ ලෝකෙට පිංගුදෙන විවිධාකාර සත්ත්ව කොටස් හටගන්නේ. ඒක හටගන්නේ පිංගුදෙන සංඛාර ස්වභාවයට නම් ඔබ මොකටද බය වෙන්නේ? ඔබ බය වුණත් එකයි නැතත් එකයි ඔබ කැමති වුණත් එකයි නැතත් එකයි හේතුන්ගෙන් නේද ඵලය හැදෙන්නේ. මේක දන්නවනම් පිංගුදෙනි මොකටද බය වෙන්න තියෙන්නේ? හේතු ගැලපෙනකොට අදාළ ඵලය හැදේ. එහෙනම් ඔබට තියෙන්නේ පිංගුදෙනි ඒ හේතු ටිකට අදාළ ඵලය සකස් කරන්න. මේට අවුරුදු 5600කට කලින් පිංගුදෙනි බෞද්ධයෝ නේද ඔක්කොම හිටියේ. එහෙනම් ඒ කාලේ ඔක්කොම බෞද්ධයෝ නම් හිටියේ දැන් ඉන්නේ බෞද්ධයන්ට බෞද්ධයෝ භාගයයි නා. ඒකට හේතුව හොයලා බලන්නේ නැද්ද ඔබ? ආන් ඒකට හේතුව හොයලා බලලා පිටුදින ඒකට ඒ අදාළ කටයුතු කරගන්න. එතකොට හරි. ওই ප්‍රශ්න විසඳුම එන්නේ ඔන්න ඔතනින්. නැත්තම් කොහොම කළා පිටුදින ඔය ඔය කරන වැඩ ඔක්කොම මෝඩ වැඩ. පුළුවන් ද හැප්පෙන්න? අන්න ජාතින් එක හැප්පිලා දිනන්න පුළුවන් ඒද? යොබ හොඳ ආකාරව දරන කළු ගලල ලු ගහ ගන්න ඕනේ නැහනේ. ධර්මතාවයට බාර දුන්නාම ඉවරනේ පිඟුත. ඒක නිසා ඔබ සංකාර වඩන්න මොනවටද? විසංකාර මට්ටම යන සංකාර වඩන්න පිඟුත. එතකොට ලෝකෙ දැඩි ලෙස අල්ලගත්තාට මේ ලංකාද්වීපය තුල ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔබත් දැඩි ලෙස අල්ලගන්න අල්ලන්න යන හැම මොහොතකම වෙන්නේ මොකද්ද පිඟුතනේ? ඇල්ලීම උදෙසා. සංකාර සකස් වෙද්දී ඇල්ලීම උදෙසාම පරිසරය සකස් වෙනවා. එතකොට හොඳාකාරවම අල්ලගත්ත පිරිස් මොකද වෙන්නේ? මේ වෙලාවෙ බිහි වෙන්න පටන් ගන්නවා. එතකොට බෞද්ධයන්ට හිට නැති වෙනවා. බෞද්ධයා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අතහරින්න පුද්ගලයන්ට. එතකොට වැඩි දෙනත් එක එකතු වෙලා අල්ලන සංකාර වඩපු ගමන් මොකද වෙන්නේ පිංගුතිනේ? අර අතහරින්න සංකාර තියෙන පිරිස අඩු නිසා අතහරින්න පුද්ගලයෝ අඩුවෙන් බිහි වෙනවා. අනිත් අය වැඩි වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඕක කරේ කවුද? මෙතන කල්ලාප මිනිස්සු ටිකනේ. දැන් ආයෙත් මොකද කරන්නේ? කඩු කිනිසි අමෝරාගෙන හරි මොකද්ද කරන්න හදන්නේ? තව තවත් අල්ලන්නනේ හදන්නේ. අල්ලන සංකාරමනේ කරන්න හදන්නේ. තව තවත් ලෝකෙට ලෝකෙට වසඟ වෙලා කටයුතු කරන්නනේ හදන්නේ. බුදුහාමුදුරන්ට වැඳ වැඳ අල්ලන්න හදනවා ඒකනේ වෙලා තියෙන්නේ. බුදුහාඳුරන්ට වැඳ වැඳ අල්ලනවා කියලා කියන්නේ පිටුදින අන්තිමට මොකද්ද කරලා තියෙන්නේ? බුදුන්ට නෙමෙයි නේද වැඳලා තියෙන්නේ. වෙන කාට හරි නේද වැඳලා තියෙන්නේ. ওই වචන වලින් කියවන අයට නේද වැඳලා තියෙන්නේ අන්තිමට. ඊට පස්සේ කැටි මුළු මාන ගත්තට වැඩක් නැහැ. ඉතින් ඒවත් හොඳට ඔළුවේ තියාගෙන කටයුතු කරන්න. එතකොට ওই ප්‍රශ්න විසඳුම එනවා. රාත්‍රී කාලයේදී භාවනා කරන යන අවස්ථාවට ටික වෙලාවකින් කනට අමුතු ශබ්දයක් දෝංකාර දෙන්නේ ඇයි? තබ්බපාපස ගාතාව කියනෝනේ නැති වී යනවා. ධර්මයේ මෙනෙහි කරන්න පිඟුදුනේ එතකොට එක එකක්වත් එන්නේ නැහැ. ධර්මයේ මෙනෙහි කරන්න. ඔබ භාවනා කරනවා කියලා ධර්මයේ මෙනෙහි කළා නම් ඔය දෝංකාරවත් ඔය කිසිම දෙයක් එන්නේ නැහැ ඔබට. මං අප වෙනවා ඒකට. මොකද ඔබ මේ අහන්නේ රාත්‍රී කාලේදී භාවනා කරනකොට කියලානේ. රාත්‍රී කාලයේදී උයනකොට තොල්දරේ උඩ සද්දයක් ඇහෙනවා. අන්න ඒතකොට මට කිව්ව හැකි නම් පශු වෛද්‍යවරයා ගෙන්වා බලන්න උගුඩුවන් නැති. ආන් එහෙම ඒවා කිව්ව හැකි. ඔබ ඒ ටික කියන්නේ නැතුව ඔබ කියනවා මොකද්ද රාත්‍රී කාලයේදී භාවනා කරනකොට කියලා. අන්න ඒතර එතන පොඩි විශේෂත්වයක් තියෙනවානේ. අන්න එතකොට මට කියන්න සිද්ධ වෙනවා මොකද්ද භාවනා කරනකොට ඔබට එහෙම ශබ්ද එනවනම් ඔබ කරන භාවනා ක්‍රමේ වැරදි. භාවනාව කියලා කියන්නේ පිඟුදින තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මෙනෙහි කරන එකට. ඒක හොඳට ඇස් දෙක අරගෙන මෙනෙහි කරන්න. එතකොට හරි ওই ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. ඇස් දෙක වහගත්තට පස්සේ පිඟුදින ඔබට භාවනාව අමතක වෙලා ඔබගේ ඉන්න මනෝ විකාර ටික ඔළුවට එන්න පටන් ගත්තාම ඔබට විවිධාකාරයේ දේවල් දැర్శණය වෙනවා. ඒ විවිධාකාරයේ දේවල් දැర్శණය වෙනකොට ඒවට හිත අරමුණු වෙලා අනේ කෝ බලන්න කෝ තව පොඩ්ඩක් බලන්න ආශෝ කරිෂෝ කී කී කියනවා. ඒකයි මම ඔබට කිව්වේ මාගාවට නම් එන්න එපා. ඔබගේ භාවනාවේ මොනවා කියාගෙනද? ගැටලු කියාගෙන. මොකද මම කොළඹ වෛද්‍යවරයෙක්ගෙන්, මනෝ වෛද්‍යවරයෙක්ගෙන් ගත්ත චිට් වර්ගයක් තියෙනවා. ඒ චිට් එකේ ඒ ඒ වෛද්‍යවරයාගේ සීල් එකත් එක්ක උඩ මම ගහලා තියෙන එකක් මොකද්ද? ඔබට පිස්සු. යට තියෙන වෛද්‍යවරයා මුණ ගැහෙන්නයි තියෙන්නේ කියලා. අම්මව බලනකොට තාත්තව පේනවද ඔබට? එහෙම පේන කවුරු හරි ඉන්නවද? අම්මා දිහා බලද්දි තාත්තව පේන? ෂුවර්ද? එහෙනම් ඔබට පිස්සු නෑනේ. අම්මා දිහා බලද්දි තාත්තව පේනවා නම් පිස්සු නැද්ද? එහෙනම් ධහම මෙනෙහි කරන වෙලාවට මොනව හරි ඒවා පේනවා නම් පිස්සු නැද්ද? ඔබම හිතලා බලන්නකෝ මේ මොලයක් බුද්ධියක් අපිට තියෙනවනේ. ධහම මෙනෙහි කරන වෙලාවට හරි. මොකද මම පිඟුදින මං කාලයක් ගණන් ඉගෙනනවා ළමයින්ට. උසස් පෙළ ළමයින්ට ආදි වශයෙන් ගණන් ඉගෙනනවා. එකම ළමයෙක්වත් මට කියන්නේ නෑ සර් මම රැක් ගණන් හදනකොට මම තැටි ලෙස ගානට අවධානය යොමු කරගෙන ගිහිල්ලා මට කවදාවත් මට කියලා නෑ පිඟුදින හම්බුණා කියලා මොකද්ද? එක පාට මට නිල් ආලෝකයක් පෙනිලා ගියා. එහෙම එකක් අහලම නෑ මම ජීවිතේ. මම මේ මේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු කෙනා නෙමෙයි මේ ටික කියන්නේ. හිතරින්ද ගන්න එහෙම එපා. සියලු ජනයාට කියන්නේ. මොකද මහා භයානක තත්යකට අපි දැන් ඇවිල්ලා ඉන්නවා. පිස්සන් කොටුවේ වෙනම බ්‍රාන්ච් එකක් අරින්න හදන්නේ. ඇයි දහම නැගෙන කාලේ කියන දේ අහන්න නැතුව පිංගුතුනි පඬිත වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට විනාශ වෙන පිරිසව දාන්න. මාන්නකාරකම නිසා යෝග වෙන්නේ. අද උදේ දේශනාව සම්පත් බැංකුවේ හෙඩ් ක්වාටර්ස් එකේ තිබිච්ච දේශනාවේ ඕක ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා. මාන්නක්කාරකම නිසා වෙන දේවල්. මේදි වෙලාව හම්බුනොත් කරමු. ගණන් ටිකක් හදාගෙන යන ළමයාට පිංගුදෙනි කවර කවදාකවත් පේන්න විදිහක් නැහැ මොකද්ද? නිල් ආලෝක, රතු ආලෝක. ඒකට පේන්නේ මොකද්ද? ගාන හදන එක. මොකද ඒක තර්කානුකූලව ගාන හදනවා. ඔය ෆිසික්සෙම ගණන් හදලා ඇතිනේ. ඒ ගණන් හදද්දී ඔබ එකින් එක එකින් එක තර්ක කර කර තර්ක කර කර තර්ක කර හදනවා. ඒ වෙලාවේ සමහර වෙලාවට පිංගුතුනි ඔබගේ අත්‍යපොත බිම් වැල්ලා. අත්‍යපොත පෑගෙනවා ඔබට. ඒත් ඔබට මේක මීටර නැහැ. අච්චුපත පෑගෙන බෑගෙන වගවත් ඔබ දන්නේ නැහැ. මකන කෑලි වැහලා මොනවා හරි කව කඩු පෙට්ටිත් ඇහලා ඒවත් පෑගෙනවා. හැබැයි ඔබට ඒ ගැන අවධානයක් නැහැ. මොකද ඔබ දැඩි ලෙස අර ගානට වසඟ වෙලා හදාගෙන යනවා ගාන. මොකද ඒ තරම් අමාරු ගානක්. ඉතින් ඒ ගාන හදන කිසිම අවස්ථාවක පිංගුදිනේ කිසිම ළමෙක් ඔබගේ ළමයා කියලා දිනවද එහෙම? නැද ඔබ කියලා තියෙනවද ඔබට අත්දැකීමක් තියෙනවද ඔබ කවදාකවත් ගුරුවරයෙක් එක්ක කියලා තියෙනවද සර් මාර වැඩේ සර් මට නම් බෑ මේ ගණන් හදන්න මේ ගණන් හදනකොටම සර් කතරගම දෙවියෝ වෙනවනේ ඇවිල්ලා පින්නනවනේ මෙහෙම එහෙම එකක්වත් නැන්නේ. එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද පිංගුතුනි ඒ කාන්තේම වැරදි පාරේ යන්නේ කියලා? තථාගතයන් වහන්සේගේ තමයි කවුරුත් ඇවිල්ලා ඔබ කිව්වේ නෑනේ. ස්වාමීනි මට ඉක්මනට නිවන් දකින්න ක්‍රමයක් කියන්න. මහාන මේ ඇහැ නිච්චද අනිච්චද? අනිච්චයි ස්වාමීනි. අනිච්ච වූ ඇහැ දුකයි දුකයිද? දුකයි ස්වාමීනි. දුකයි නම් සාරයිද සාරයිද? අසාරයි ස්වාමීනි. එහෙනම් ආයි මේකේ මම කියලා මම කියලා අල්ලන්න දෙයක් තියෙනවද මහාන? නෑ ස්වාමීනි. එහෙනම් මොකක්ද දැන් කන ගැන කියන්නේ? ඔන්න උත්තරේ දෙනවා. දැන් මොකක්ද දිව ගැන කියන්නේ? නාසය ගැන කියන්නේ, කය ගැන කියන්නේ, මන ගැන කියන්නේ. හරි. එන්න ඔන්න දැන් කරගත් දැන් යන්න. දැන් ගිහලා වැඩේ කරගන්න. සති දෙකකට තුනකට පස්සේ එනවා. එයිල කියනවා ස්වාමීනි මට නම් බෑ මේක කරන්න මම නිල්ලාලෝ ගැප්පේ වුණා කියලා කියනවාද? ඒ මොකුත් නෑ. එයිල කියනවා ස්වාමීනි කුල පුත්‍රයෙක් මේ සාසනෙට ඇතුල් වෙලා යමක් ලබන්න නම් ඇතුළුනේ ආන් ඒ දේ මම ලබා ගත්තා. මම සියලු කෙනෙකුන් අතර අරිහත්ත්වයටපත් වුණා කියලා තථාගතයන් වහන්සේ වන්දනා කරන විදිහilla. ඔය ක්‍රමවේදනේ තිබුණේ නැහැ. උන්වහන්සේ කැලෑවට ගිහිල්ලා හෝ කොහෙට හරි වෙලා ඉඳගෙන මොකද්ද කළේ? අර වචන ටික කී කී හිටියද? නෑ තථාගතයන් වහන්සේගෙන් හරියාකාරව අල්ලගත්ත දේ පිඟුදනේ ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සුණාත ධාරේත චරාත. අල ඔක්කොම කරනවා සුණාත චරාත සුණාත චරාත. ධාරේත කැල්ල කොහෙද තියෙන්නේ? ඒව කැලේ. සුණාතයි චරාතයි විතරයි තියෙන්නේ. එහෙම හරියන්නේ නැහැ සුණාත ධාරේත. ධාරණේ උනොත් විතරක් ඔබට ඒක වඩන්න පුළුවන්. ධාරණේ නොවි ඔබට ඒක වඩන්න බෑ. ඔබ කියන්නේ වචන විතරයි. ඊට පස්සේ පිංගුතුනි ඔබට මනෝ ලෝකයක් විතරයි උරුම. ඉතින් අපරාධේ. මම ඔබට කියන්නේ පිංගුතුනි නිවන් දකින්න යන ඔබට වටිනම දෙන්නෙක් ඉන්නවා. එකක් තමයි ඔබගේ කය. අනිත් එක තමයි ඔබගේ හිත. කය ලෙඩ කරගන්නත් එපා, කය කඩා ගන්නත් එපා. හිත ලෙඩ කරගන්න එපා. හිත ලෙඩ වුණොත් අපරාධේ නේද? නිකමන හිතලා බලන්න ඔය හිත ලෙඩ වුණොත් පිස්සෙක් වුණොත් ඔක්කොම ඉවරයිනේ. පිස්සන් කොටුවේ පිස්සුවට බේත් කරන්නේ පිස්සුව තියෙන්නේ මනේනේ. මනේ තියෙන ලෙඩේට මොලේට බේත් ගහලා වැඩක් තියනවද? එතන කරන්නේ තනිකර මොකක් විතරද? පාලනයක්. ඇයි උ දඟලනවා? එහෙනම් දඟලන්නේ මොකද? මේ අත උස්සන්නේ මොන ස්නායුවෙ හින්දාද? මේ පැත්තේ තියෙන එක ස්නායුවක්. ගැහුවා ඒකට ඉන්ජෙක්ෂන් එක. දැන් මොකද වෙන්නේ? දැන් අත උස්සන්න බෑ. ආ උට පිස්සු හොඳයි දැන්. ඒ පිස්සු හැදුනේ කියලා දැනගත්තේ කොහොමද? පිස්සුව හැදුනා කියලා දැනගත්තේ කොහොමද? ඔබ නිකන් ඉන්න ගමන් අත උස්සන්නේ නැහැ. හැබැයි මේක මොකද කරන්නේ? නිකන් ඉන්න ගමන් අත උස්සනවා. මේ මත උස උස උස උස ඉන්නවා. දැන් ඒක තමයි ඒතර පිස්සුව. එහෙනම් දැන් පිස්සුව සනീപ කරන්න විදි දෙකක් තියෙනවනේ. එකක් තමයි මනට බේත් කරන එක. ඒක කරන්න බෑනේ මිනිසුන්ට. සාමාන්‍ය මිනිසෙකුට ඒක කරන්න බෑනේ. අනිත් එක තමයි එහෙනම් අත උස්සන එකම කරන එකද? අතර කරන එක. ඉතින් ඒකට හරි ලේසි අත උස්සන්න පාවිච්චි කරන්නේ මොන ස්නායුද? ඒක වැඩිපුර තීව්‍රව වැඩ කරනවා නම් ගැහුවා ඉන්ජෙක්ෂන් එකක්. ගැහුව ගමන් මොකද වෙන්නේ? දැන් අර අත උස්සන්න බෑ හරියට. දැන් උස්සන්නේ අඩුවෙන්. දැන් ඔබේ ගාන තමයි අත උස්සන්නේ. එහෙනම් දැන් පිස්සු හොඳයි නේද? හැබැයි අර මිනිස්සයා අනාතයි නේද? ඒක නිසා පින්විතනි හිත රැක ගන්න. ඔබට වටිනම දෙන්න ඔය. හිතයි ගතයි කියන්නේ වටිනම දෙන්න. පාර පනින්දි පරිස්සමෙන් පාර පයින්න. ඔය ගත ඔබට වටිනවා. ඕක කඩලා ගියොත් ඔක්කොම ඉවරයි. ඕක කඩලා ගිහින් ඔබ බ්‍රහ්මෙක් වුණත් ඒත් ඉවරයිනේ පිංගුතුනි. ඇයි? මහා කල්ප 500ක් තව ජීවත් වෙන්න එපා. ජීවත් වෙන එක සැපයිද? බ්‍රහ්මෙක් ජීවත් වෙන එක සැපයිද? බ්‍රහ්මේ ජීවත් වෙන එක සැපයි නම් තථාගතයන් වහන්සේ මොකටද නිවන පැනෙන්නේ? එහෙනම් බ්‍රහ්මේ ජීවත් වෙන එක සැප නැහැනේ. එහෙනම් ඇයි පිංගුතුනි අපි බ්‍රහ්මෙක් වෙන්න හදන්නේ? මේ හැටෙන් මේක කෙලවර වෙනවා ඉවරයිනේ. පණ හැදි අන්තභාග ඇදලා කුණු වෙවි හිටියත් කමන්නේ නැහැ නේ පිඟුදින 60න් ඉවරයිනේ. පළපූර්ණේ කරගත්තයි මම කියන්නේ. ඒකයි මම ඔබට කියන්නේ ඔය කය හරි වටිනවා ඔය හිත හරි වටිනවා පරිස්සම් කරගන්න. මම නැවත වතාවක් කියනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු අයට එහෙම නෙමෙයි මේ උත්තරේ දුන්නේ. යන්තම් පොඩි කෑල්ලක් විතරයි ඒ අයට අයිති. ඔක්කොම ටික එහෙම පෞද්ගලිකව ගන්න යන්න එපා. දුක හිතෙයි. ඒක නිසා පරිස්සම් වෙන්න. ඊළඟට තමන් අරිහත් කියලා කියාගන්න පිරිස ඕනේ තරම් බිහි වේ ඉස්සරහදී. මම ඔබට හැමදාම මේවා කියනවා. ඒවට අහු වෙන්න එපා. අරිහතුන් වහන්සේ නමක් ඔබ ඉස්සරහා ඇවිල්ලා අරිහත්ත්වේ ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම කරනවා නම් තනිකරම වංචාකාරයෙක් ඒ කරන්නේ. ඔබ ඉස්සරහා ඇවිල්ලා ඒක කරන්නේ නැහැ. ඒත් උන්වහන්සේගේ ගුරුවරයා ඉස්සරහා ගිහිල්ලා කරයි ඒක. ඒක සමහරවිට ඔබට ඇහෙයි. හැබැයි ඔබ ඉස්සරහා කරන්නේ නැහැ. මොනව ලබන්නද ඔබ ඉස්සරහ කරන්නේ? අරිහතුන් වහන්සේලා ලෝකේ ඉන්න බව පෙන්වන්නද? එතන පිළීමක් නෙමෙයිද තියෙන්නේ? ඇයි අරිහතුන් වහන්සේලා ලෝකේ නැහැ කියලා මිනිස්සු හිතන් ඉන්න එකට පෙළෙනව නේද? අරිහතුන් වහන්සේ නමක් කියලා කියන්නේ සියලු පිළීම් දුරු කරපු කෙනෙක්. එහෙනම් ඒකටවත් උන්වහන්සේ පෙළෙන්නේ නැහැ. උන්වහන්සේ පුළුවන් කෙනාට උදව් කරනවා බැරි කෙනාට එහෙම උදව් කරන්න යනවද උන්වහන්සේ? එච්චරයි තියෙන්නේ. අපි පෙළෙන මට්ටමින් උන්වහන්සේලා පෙළෙන්නේ නැන්නේ. ඔන්න ඕක හොඳට අවබෝධ කරගන්න. ඒක නිසා ඕන කෙනෙක්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න පිඟුතුනි හැබැයි අර ඒකත් දාලා දෙන. සීනි බෝලේ කන්න හදන්න එපා. ඒ සීනි බෝලේ කාලා ඒක හා ඒක හරියට හරියට හරි එන ඒක තමයි දබන. අන්නේ මට්ටමට යන්න එපා. කෙනෙක් කියන්න පුළුවන් දිව්‍ය බ්‍රහ්මය වෙනවා. ඇවිල්ලා බ්‍රහ්මය ඇවිදිලා සාදුනාද දෙදී මම මගේ කුටිය වටේ පැදගුණු කරලා ඉවරලා යනවා. කියපු ගමන් දැන් ඔබට මොකද හිතෙන්නේ? ෂා අන්න බන ඒකනේ බන ඇයි දිව්‍ය බ්‍රහ්මියොත් දෙනවනේ අච්චර දුරේ ඉඳලා කුටිය බනකුරු කරලා යන්න එහෙනම් කාගේවත් දැන් බන අහලා හරියන්නේ නැහැ මේ බන තමයි යත්ත දැන් මොකද කරන්නේ අර විමර්ශන සීලීත්වයෙන් අයින් වෙලා ඉවර වෙලා මොකද කරන්නේ එහෙයි එහෙයි ගියේ කියලා අර ඔක්කොම ගෙඩි පිටින් ගිලිනවා ගෙඩි පිටින් ගිල්ල ගම මොකද වෙන්නේ සමන්ගේ නිවන් මඟ සහ මුලින්ම වැහිලා යනවා ඉතින් මේ මට්ටම් ඇති කරගන්න එපා ඕනේ තරම් ඉස්සරහට බිවේ මොකද මග වැඩ නැයි ඉන්නවා ඇති වෙන්නේ මම ඔබට කියන දේ පැහැදිලිවම තේරුම් ගන්න පිංගුතුනි මේ වෙලාවේ අරිහතුන් වහන්සේලා ලක්ෂයක් මිහි වෙන්න බෑ. අවුරුදු 600ක් ඇතුළත තමයි අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනක් බිහි වෙන්න තියෙන්නේ. හැබැයි ලක්ෂ 30 40ක් බණ අහනවා. හොඳට බණ අහනවා. එහෙනම් ওই ලක්ෂ 30 40ටම පින්වදින අරිහත් වෙන්න බෑ වල කැපෙන්න ඕනේ කොතනින් හරි. වල කැපෙන්නේ ඔන්න ඔයගේ තැන් වලින්. මේ වල ඔබට කපා ගන්න නැතුව ඉන්න. මේ මග වැහෙන්න වැඩ පිළිවෙලක් සකස් වෙන්න ඕනේ. නැත්තම් ඔක්කොම අරිහත් වෙනවනේ. ඒක වෙන්න බෑනේ. බුද්ධ කාලේවත් එහෙම උනේ නෑනේ. එහෙනම් ඔබට කොයි කොයි හරි තැන්වලදී වල කැපෙන්න ඕනේ නේද? එහෙනම් වල කැපෙන්නේ ඔන්න ඔය වගේ තැන්වලදී. ඒක නිසා පිඟුතුනි තමන්ව පරිස්සම් කරගන්න. සීනි බෝල කන්න එපා. මං එක දේශනාවකවත් මගේ එක දේශනාවකවත් ඔබ අහලා තියෙනවද පිඟුතුනි මං සීනි බෝල දාලා දෙනවා ඔබට? යථාර්ථය කතා කරනවා මිස. අහවල් දේ වුණා, අහවල් දේ වුණා, අහවල් දේ වුණා කියලා. උනත් මොකටද ඔබට ඒක දැනගන්නේ? අවශ්‍ය දෙයක. අරිහත්ත්වය කියලා කියන්නේ පිංගුදෙනේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික කාරණාවක්. අතිශයම පෞද්ගලික කාරණා ඔබ කාත් එක්කද කියන්නේ? ඔබගේ දුව දූෂණය වෙලා කොල්ලෙක් අතින්. දැන් ඔබ කාටද කියන්නේ? මුළු ගමම රැස් කරලා ඉවරලා ප්‍රසිද්ධිය කියනවාද මගේ දුව දූෂණය කළා මේ අන්න මට හරි සතුටුයි කියලා එහෙම කියනවාද? නැත්තම් ඔබ ගිහිල්ලා ඒක දොස්තර වැත්තක විතරද කියන්නේ? දොස්තරවරයාත් එක්ක විතර නෙමෙයිද ගිහිල්ලා කියන්නේ? ලෝකෙටම පර ගන්නවද? මොන පත්‍රයටද දාන්නේ? දිවයිනටද, තිලුමිනටද? මගේ දුව මිනිස්සෙක් අතෙන් දූෂණය වුණා කියලා එහෙම. ඒවා අතිශයින්ම පෞද්ගලික කාරණා. අතිශයින්ම පෞද්ගලික කාරණා පිංගුදිරි පිරිස් එක කියන්නේ නැහැ. එන හොඳට මතක තියාගන්න. හැබැයි ඒකෙන් කියන්නේ නොකිය ඉන්නවා කියන එක නෙමෙයි. සුදුසු පුද්ගලයාත් එක කියනවා. හැබැයි ඒක රහස හැංගිලා ඉඳගෙන කියනවා නෙමෙයි. තමන්ගේ ගුරුවරයා ඉන්න තැනට ගිහලා තමන්ගේ ගුරුවරට ඇහෙන්න කියන විදිහ එහා පැත්තේ හිටියනම් දු ගුරුවරට පවන්සලසල කවුරු හරි. දැන් එයාටත් ඇහුණා නේද? එයාට කිව්වද? කිව්වයි ඇහුණයි කියන්නේ දෙකක් නේ. එයාට කිව්වේ නෑ. කිව්වේ ගුරුවරයාට. ඇහුනේ කාටද? අර පුද්ගලයාට. අන්න එහෙමයි ඔය ක්‍රම සිද්ධි සිද්ධ වෙන්නේ පින්කතේ. ඒක නිසා හොඳ ආකාරව මතක තියාගන්න මේ කතාව. අමාරු වැටෙන්න එපා නිකන්. සීනි බෝල කන්න එපා. හොඳට විමර්ශන සීලිය බණ ටික අහන්න. මම බණ කියනකොට පිංගුදේ මම ඔබෙන් ඉල්ලන එකම දේ තමයි විමර්ශන සීලිය බණ අහන්න. නිකන් එහෙයිය විදිහට බණ හාලි වෙලා මගේ කාලේ නාස්ති කරන්න එපා. මොකද එක්කෙනෙක්වත් මෙතන ඉන්න අය ධම්ම අවබෝධ කරගත්තේ නැත්නම් පිංගුදේ සම්පූර්ණයෙන් මගේ කාලේ නාස්ති වීම නෙමෙයිද? ඒක නිසායි මම ඔබට කියන්නේ එහෙයි කියලා කිසි දෙයක් පිළිගන්න එපා. හොද්දට තර්කන හැකියාව දාලා විමර්ශනය කර කර කර කර බලන්න මේ කියන එක හරිද නැද්ද? අන්න ඒ ක්‍රමයට අපි කරගෙන යනවා. මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන දෙන ගමන් ඉන්නේ ඉතින්. තවත් එක ප්‍රශ්නයක් අහනවා ඉතින් <clears throat> උත්තර දුන්නේ නැත්නම් හිතත් වේදෙනවනේ. අපේ හාමුදුරනේ හොඳින් සීලය ආරක්ෂා කරපු විනයගරුක පඬිත භික්ෂුන් වහන්සේ නමකගේ අපවත් වීමෙන් පසු සතියක් යනතුරු චිතකේ වටේ සමනලින් හතර දෙනෙක් සිටීමට හේතුව කුමක්ද? විවිධාකාරයේ හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක ට උත්තර දෙන්න බෑනේ ඉතින් නේද? මේකට කොහොමද උත්තර දෙන්නේ? අපහාස කරන්න බෑ කාටවත්. ඉතින් මේ ඇදෙන සමහර උත්තර වලින් අපහාස වෙනව නේද? දැන් මං කිව්වොත් එimhe සමනලෙක් වෙලා ඇති කියලා. දැන් අර උඩ කියපුවට ගැලපෙන්නේ නැහැ නේ. ඇයි? මොකද? හොඳින් සීලය ආරක්ෂා කර විනය කරුක පඬිතු භික්ෂුන් වහන්සේ නම. එතන ආයෙ අර කියන එකට ගැලපෙන්නේ නැහැ. ඉතින් මම එහෙනම් කියන සුරංගනාවියෝ හතර දෙනෙක් සමනල වෙස්යෙන් ඇවිල්ලා කැරි කැරි හිටියා කියලා. ඉතින් ඒකයි පිංගුදින අනේ මේ වගේ වහන්න එපා. ඔබගේ හිත රිදෙනවා අන්තිමට මම මොන හරි මට උත්තර දුන්නොත් එහෙම. අවිද්‍යාව සහ තෘෂ්ණාව අතර තියෙන වෙනස පැහැදිලි කරන්න. අන්න වන්න ප්‍රශ්න. ඒව පැහැන්න. නේද? වෙන අනිත් එක මේ වෙසක් මාසෙනේ. මේ වෙසක් දවසනේ. මම හරි කැමතියි වෙසක් දවසට. ඇයි? බුදුහාඳුරන්ගේ තෙමගුල සිද්ධ වෙච්ච හින්දාද? ඊටත් වඩා සතුටුයි මන් දෙයකට. ඒ තමයි පිටින්දනි කවර කවදාකවත් බනහන් නැති කාලා වෙසක් දවසට අරුම් ධනෙ බන ටිකක් අහනවනේ. මෙතන ඇතුළේ ඉඳගෙන ඉඳලා කවුරු හරි කෙනෙක් වෙසක් දවස නිසාවත් අඳුම ධර්මයේ අත යංකෝ පන්සලට ගිහිල්ලා පොඩ්ඩක් ඇහෙන්න හරි අරිමු කොයි කියන ටික. ඒක නිසා තමයි මේ දැන් දවස් 3ක ඉඳලා දේශනා. ඊළඟ ඉරිදා වෙනකම් දිග දිගටම දේශනා. කොච්චර මහන්සි වුණත් සමහරට තව දවස් 3කින් විතර කතා කරගන්න බැරි වෙයි. ඒත් පුළුවන් තරමක් කරනවා මේ වෙලාවේ ඇයි ඔබ වෙනුවෙන් නෙමෙයි. ඔබ නිතර බණ අය. ඔබ මොන පොයටත් මොන දවසෙත් කොහේ බණක් තිබ්බත් ඔබ එතන ඉන්නවා. හැබැයි පිරිසක් ඉන්නවා විදින වෙසක් පොසොන් ඇසල. අන්න ඒකට විතරක් ඇවිදින ඉඳගෙන පොඩ්ඩක් බණ ටිකක් අහන්න. ඒ මොහොතේ හරි කමන්නේ නැහැ පිටින් මේ මනුස්සයට මේ ධර්ම අවබෝධ වුණොත්. ආයේ ඔබ වගේම සත්‍යයටපත් වෙනවා ඊට පස්සේ. නිතර නිතර බනහන කෙනෙක් බවටපත් වෙනවන්නේ. මම කොච්චර හොඳයිද කියලා ඒක. ඒක නිසා මම හරි කැමතියි වෙසක් වලට. තථාගතයන් වහන්සේගේ තෙමගුල නම් වෙසක් වල විතරක් නෙමෙයි පිංගුතනේ අපිට තියෙන්නේ. මුළු ජීවිත කාලෙම හැම තප්පරයක් තප්පරයක් නැරම උන්වහන්සේගේ තෙමගුල අපිට තියෙනවනේ. නේද? අර මේ වගේ සම්මුති කරගත දවස් තියෙනකොට හරි වටිනවා මොකද හේතුව එතකොට මිනිස්සු අර කවදාවත් බනහන් නැති විරිස ඇවිදලා බනහනවා. මේව ඇති ඕන තරම් ඇති එහෙමයි අද. ජීවිතේ පළවෙනි වතාවට නැත්නම් මේ අවුරුද්දේ පළවෙනි වතාවට සිල් සමාදන් වෙනවා කොහෙත් ඇති. ඉතින් හරි වටිනවා. අපහාස කරනවා නෙමෙයි. බොහොම වටිනවා ඔබ කරපු කර්තව්‍යය. හොඳට මේ බණ ටික අහලා ඉවරලා අපි හොඳනේ ලෝකේ ඇත්ත තේරුම් ගන්න. තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පිටුනේ ලෝකේ තියෙන ඇත්ත නේද? දැන් එහෙනම් අපි මේ හදන්නේ පිටුනේ ඇත්ත අවබෝධ කරගන්න නේද? මම ඒකයි ඔබට හැමතිස්සෙම කියන්නේ පිටුතුනේ ඇත්ත අවබෝධ කරගන්න ඔබ හැම කෙනාටම අයිතියක් තියෙනවා. ඒ අයිතිය ගන්න. ඇත්ත දකින්න. ඔබගේ යාළුවෙක් ඔබට කුහකකමක් කරනවා නම් පිටුතුනේ ඒ යාළුවා කුහකකමක් කරන බව දැනගන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අරගෙන ඉවරලා ඒක දැනගන්න. මොකද ඔබ වෙනුවෙන් ඔබ නිසායි ඒක කරන්නේ. ඔබටයි ඒක කරන්නේ. එහෙනම් මේ ලෝකේ තියෙන ඇත්ත සත්‍ය කියලා දෙයක් තියෙනවා පිටුතුනේ අන්නේ ඇත්ත සත්‍ය තේරුම් ගන්න. ඒ ඇත්ත සත්‍ය යම් දවසක තේරුම් ගත්තා නම් ආන් ඒකට කියනවා පින්විතනි යටිගුරු කරපු දේ උඩුගුරු කළයි කියලා. මම ඔබට ඔප්පු කරලා පෙන්වන්නම් පින්විතනි ඔබ යටිගුරු වෙලා ඉන්නේ කියලා. බොහෝ පිරිසක්. දැන් මට ඔබගේ ජීවිත ඇතුලේ මට මේවට උත්තර දෙන්න. ජීවිත අත්දැකීම් වලිනුයි කතා කරන්නේ. එතකොට මේ ජීවිත අත්දැකීම අල්ලපෙක්කනාගේ ජීවිත අත්දැකීම් නෙමෙයි ඔබට තියෙන්නේ. බොහොම සරලව ඔබගේ ජීවිත අත්දැකීම් තුලින් මම මේ අහන ප්‍රශ්නට උත්තරයක් දෙන්නම්. ඔබ ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඔබ සතුටු වෙන්නේ මොකක් ලැබුණාද? සාමාන්‍ය ප්‍රශ්නයක් මම මේ අහන්නේ. බුදුදහම ගාව ගන්න එපා. සාමාන්‍ය ප්‍රශ්නෙට සාමාන්‍ය විදිහට උත්තර දෙන්න. ඔබ ඔබගේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේ ඔබ කැමති වෙන්නේ මොකක් ලැබුණාමද? කැමති දේ ලැබුණා. බලාපොරොත්තු වෙච්ච දේ. ඕක ඒ කැම ඒ බලාපොරොත්තු වෙන්නේ කැමති දෙන්නේ. කැමති දේ ලැබුණාම. එහෙනම් කැමති දේ ලැබෙන්න ලැබෙන්න ඔබට තව තවත් සතුටුයි නේද? ඔය සතුට වැඩි කරගන්න විදි දෙකක් තියෙනවනේ. එකක් තමයි කැමති දේ නැවත නැවතත් ලබා ගන්න. එහෙම නැත්නම් තව තවත් දේවල් වලට කැමති වෙනවා. ඒකත් හොඳ ක්‍රමයක් නේද? සතුටින් ඉන්න. සතුටින් ඉන්න හොඳ ක්‍රම මේවා. මේ මයික් එකට කැමති වුණා නම් මේ වගේ මයික් අරගෙන අරගෙන අරගෙන ගොඩ ගහ ගන්නවා. මයික් එකක් ගන්න වාරයක් වාරයක් ගන්න සතුටුයි. ඔන්න එක ක්‍රමයක්. එහෙම නැත්නම් මොකද කරන්නේ? මේ මයික් එකටත් කැමති වෙනවා, මේ මයික් එකටත් කැමති වෙනවා, මේ රෙකෝඩර්ස් වලටත් කැමති වෙනවා, මේ කප් එකටත් කැමති වෙනවා, මේ ෆෝන් එකටත් කැමති වෙනවා. ඔය ඔක්කොටම කැමති වුණා නම් දැන් එකින් එක එකින් එක ගන්න ගන්න වාරයක් ගන්න මොකද වෙන්නේ? සතුටුයි. එහෙම නේද? එහෙනම් මට කියන්න පින්විතුනි ඔබගේ ජීවිතේ සතුට තීරණය වෙන්නේ මොකක් මතද? කැමැත්ත මත නේද? කැමැත්ත මත නේද? හරි. කැමැති වෙන්න කැමැති වෙන ලැබෙනවනේ. කැමැති වෙන්න කැමැති වෙන සතුටුයි. එහෙනම් මට කියන්න තියෙන්නේ ඔබගේ ජීවිතයේ සතුටට හේතුව මොකද්ද? කැමැත්ත. නේද? සතුටට හේතුව කැමැත්ත. කැමැත්ත ඉෂ්ට වීම. ඒ කියන්නේ කැමැත්ත. කැමැති වුණා නම් හරියි. එහෙනම් ඔබගේ ජීවිතයේ සතුට කියන එක ඔබ හිතාගෙන ඉන්නේ පිංගුතුනි කැමැත්ත කියලා. ඒක නිසා මොකද කරන්නේ? ඔබ ඕනෙම දෙයකට පිංගුතුනි කැමැති වෙන්න බලාගෙන ඉන්නවා. මොකද ඒක කැමැති වෙන්න බලාගෙන හිටියනම් ඒක Tamanට ලැබෙනකොට මොකද වෙන්නේ? දැන් Tamanට සතුටයි. එහෙනම් ඔබගේ ජීවිතයේ සතුටට හේතුව විදිහට තියෙන පිංගුතුනි කැමැත්ත. දැන් යම් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ කියපු දේ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ දුකට හේතුව මොකද්ද? ඔන්න ප්‍රශ්නයක් ආව නේද? දුකට හේතුව මොකද්ද? කැමැත්ත. තණ්හාවනේ. තණ්හාව නේද? තණ්හාවට කියන නම් ටිකක් කියන්න තව සරල නම් ටිකක්. තණ්හාව, ආසාව, ප්‍රේමය, ආදරය, තව එකක් කියන්න. බලාපොරොත්තුව, කැමැත්ත. නේද? කැමැත්ත. දැන් ඔබ මෙච්චර වෙලා කියපු එකයි බුදුහාඳුරු කියපු එකයි අතර තියෙන වෙනස මට කියන්න දැන් එහෙනම්. ඔබ කිව්වා සතුටට හේතුව කැමැත්ත කියලා. තථාගතයන් වහන්සේගේ දේශනා කළා මොකද්ද? දුකට හේතුව කැමැත්ත කියලා. දැන් දැක්කද පිඟුතුනේ උඩි කුරු යටි කුරු ස්වභාවය? ඔන්න ওই ටික අවබෝධ වෙලා තමයි ආලෝකයක්ෂයා කිව්වේ අනේ ස්වාමීනි යටි කුරු කරපු දේ උඩු කුරු කළා වගේ. ඇයි yes. යාලෝකයක්ෂයාත් හිතාගෙන හිටියේ මොකද්ද? කැමැත්ත තමයි සතුටට හේතුව කියලා. ආලෝකයක්ෂයාත් දැනගෙන හිටියේ නැහැ පිඟුතුනේ කැමැත්ත නිසා ගිනි ගොඩක් ජීවිතේට උදා වෙනවා කියලා. හිතන් හිටියේ මොකද්ද කැමැත්ත තියෙනකන් සතුටින් හිටිය හැකි කියලා. ඒක නිසා කැමැත්ත උදෙසාම පින්වදෙනි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා. කැමති දේ ලබා ගන්න. හැබැයි ඉස්සෙල්ලා කැමති වෙනවා. ඔබ දෙයකට කැමති නැත්නම් ඒක ලබා ගන්න උත්සාහ කරනවද? අකමැති දේවල් එහෙම ලබා ගන්න උත්සාහ කරන අය ඉන්නවද? පිළිකාවල් ලබා ගන්න උත්සාහ කරන අය එහෙම ඉන්නවද? සිගරට් බොන අය ඉන්නවා. හැබැයි සිගරට් බොන්න කැමති නිසා සිගරට් බොන පිළිකාවක් ගන්න ඕන හින්දා නෙමෙයි. නැත්නම් කෙනෙක් කියන්න පුළුවන් එහෙමද? පිළිකාවක් ගන්න ඕනේද නෙමෙයි සිගරට් එකේ ලැබෙන ආස්වාදයක් තියෙනවා නම් අන්න ඒක ගන්න. ඒක නිසා යා සිගරට් බොන්නේ. එහෙනම් බින්දුවේ Taman කැමති දේ ලබා ගැනීම උදෙසා තමයි සියලු සත්වයෝ මක් කරන්නේද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්නේ. Taman කැමති දේ ලබා ගන්න. මං කියන එකට එකඟයිද ඔබ? ඔබගේ ජීවිතවලින් තමයි එකඟ වෙන්න ඕනේ. එහෙනම් ඔබගේ අත්දැකීම් වලින් එකඟ වෙන්න ඕනේ. ඔබ කැමති දෙයක් ලබා ගැනීම උදෙසා දේවල් කරනවා. දැන් මෙතන කවුරු හරි මහත් දෙක එහාට මෙහාට ඇවිදිනවා නම් ඒකට මම කැමති නැත්තම් මම මොකද කරන්නේ? මං කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කළා කියලා මහත්යෝ ඉඳ ගන්නවද කරුණා කළා. දැන් මට සතුටුද නැද්ද? සතුටුයි. මගේ මං කැමති වුණා ඒකට. මං ඒක උදෙසා කටයුතු කළා. ඒක හරි ගියා. දැන් මට සතුටුයි. දැන් ඕක නේද පිංගුතුනි සතුට කියලා මේ මිනිස්සු භුක්ති විඳින්නේ. හරි සතුටේ හරි සතුටේ කීකේ භුක්ති විඳින්නේ ওই ටික නේද පිංගුතුනි? එහෙමනම් දැන් බලන්න සදාගතයන් වහන්සේ මොකද්ද දේශනා කළේ කියලා. උන්වහන්සේ දේශනා කරන දුකට හේතුව තමයි ඔය කැමැත්ත කියන්නේ කියලා. මහා දුක් දුක් ගොන්නක හිර කරලා තියෙන එකක් තමයි කියලා ඔය කියන කැමැත්ත. ඔන්න එහෙනම් අපිට තේරුම් ගන්න ඕනේ පිංගුතුනි ජීවිත යටිකුරු වෙලා තියෙන හැටි. දිග අරගමු. දිග අරගමු. මොකද මේ ප්‍රශ්නෙන් අහලා තියෙන අවිද්‍යාව සහ තෘෂ්ණාව අතර වෙනස. අපි අවිද්‍යාව තෘෂ්ණා කියන වචන පාවිච්චි නොකරෙමුකෝ. <clears throat> බරයි බරයිනේ නේද? අවිද්‍යාව තෘෂ්ණා බර වැඩි වචන ඔය. විඥාන කියලා කියනවානේ. තේරෙන්නේ නැහැ කිව්වට. අද අපි එක වචනයක්වත් පාවිච්චි කරන්නේ නැතුව අපේ ජීවිතවල තියෙන වචන පාවිච්චි කැමැත්ත. බලන්න කොච්චර හොඳයිද කියලා. හැබැයි දේශනාව ඉවරනාට පස්සේ ගියා මෙලෝ රහක් නැහැ කීප ඔක්කොම තේරුණා කිසිම මේ ඇඩ්වාන්ස් නැහැ බණ කියලා. ඇයි බණක් ඇඩ්වාන්ස් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කියපු මෙලෝ හතරක් තේරුන්නේ නැත්නම් කියනවා මොකද්ද? අන්න හාමුදුරුවෝ කිව්වා නියම බණ. මෙලෝ හතරක් තේරුන්නේ මොකද හේතුව අර තුඩු දෙකේ මාන්නේ. මාන්නේ නිසා හැමතිස්සෙම කැමැතිමක් එන්නද? අර ඒ මට්ටමින් යන්නේ. ඔක්කොම තේරුණොත් හරියන්නේ නැහැ. නමුත් පින්විතනි මෙතන අවශ්‍ය වෙන්නේ මොකද්ද? දහම් අවබෝධ කරගන්න ආපු කවුරු හරි ඉන්නවනම් ආන් ඒ කෙනාට දහම් අවබෝධ කරලා දෙන එකනේ. ඒක නිසා අපි අර වචන අයින් කරමු. හොඳට මතක තියාගන්න මෙගොල්ලෝ මම තථාගතයන් වහන්සේගේ වචන ඒ විදිහටම පිළිපදින කෙනෙක්. මගේ ශාස්ත්‍රඥ වහන්සේ මට දේශනා කළේ චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මිස සබ්බ ජන හිතාය සබ්බ ජන සුඛාය නෙමෙයි. සියලු ජනයාගේ යහපත පිණිස නෙමෙයි කරන්න කිව්වේ පිඟුදුනි බොහෝ ජනයාගේ යහපත පිණිස. ඒක නිසා බොහෝ ගොරට ඇතුල් වෙන්න සියලු ගොරට යන්න නැතුව. ඕනේ කෙනෙකුට මානෙන් එහෙම ඉන්න පුළුවන්. මට මට ප්‍රශ්නයක්ද ඒක? නෑ. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරනවා පිඟුදුනි ඔබට මේ ධර්ම අවබෝධ කරලා දෙනවා යටිගුරුවක උඩුකුරු කරගන්න කොහොම හරි. ඒකයි මම ඔබට කියන්නේ හැමතිස්සෙම මේ පොඩ්ඩක් මේ පදවලිනුත් අපි චුට්ටක් ඈත් වෙලා අපි ජීවිතේ පාවිච්චි කරන වචන ටික ගමුකෝ. කැමැත්ත. බොහොම සරලයි කැමැත්ත. දැන් අපි බලමු පින්වතුනි කැමැත්ත ඇති වෙන්නේ ඇයි? කැමැත්තක් ඇති උනේ ඇයි ඔබට? ඔබ බලන්න ඔබගේ ජීවිතේ ඔබ කැමති එක දෙයක් අරගෙන බලන්න ඔබට ඒ කැමැත්ත ඇති උනේ කොහොමද කියලා. එතකොට ඔබගේ ජීවිත අත්දැකීමනේ අපි කතා කරන්නේ එතකොට. තව උත්තර දෙන්න මට කමක් නැහැ. තව උත්තර දෙන්න. ඔබගේ අත්දැකීම් තමයි කතා කරන්න ඕනේ. අන්න ආව හොඳ වචනයක්. වටිනාකම. ඒකේ සාරය කියලා ගත්ත එක. වටිනාකම. දැන් දැන් බලන්න ඔබගේ ජීවිතවලට ගිලා බහැලා ඔබ කැමතියි කියලා මොන හරි දෙයක් ඔබගේ ජීවිතේ තියෙනවා නම් ඒ ඔක්කොම ඔබට වටින දේවල් නෙමෙයිද කියලා. ඔබ ගත්ත කාර් එක ඔය කාර් එකට බයිසිකලයට වඩා ඔය කාර් එකට කැමති ඇයි? වටින නිසා. හැබැයි ඉංගලන්තේ තියෙනවා පිංගුතුනි සමහර කාර් පවුම් 500යි. බයික් එක පවුම් 125000යි. එහෙනම් මේ මුදල් මේ මට්ටමකමද මේ තියෙන්නේ? මුදල් මේ වටනකම නෙමෙයි පිංගුතුනි ඔතන තියෙන්නේ. ඔතන තියෙන්නේ සමාජීය වටිනකම. හොඳට බලන්න සමාජීය වටිනකම නෙමෙයිද කියලා. ඔබ වාහනයක් ගන්න යද්දි පිංගුතුනි ඇයි ඔබ BMW එකක් ගන්න උත්සාහ කරන්නේ? ඇයි Toyota එකට වඩා BMW එකක් ගන්න උත්සාහ ඇයි ඔබ Toyota එකට වඩා BMW එකට කැමති? ආ ඒක ගත්තාම ඒකට ලොකු වටිනකමක් දීලා තියෙනවා කවුද? සමාජය. මේ ඔබ හොඳට බලන්න පිළිදෙන මේ වටිනකම තමයි ඔය කැමැත්ත කියන එකට පෙරලෙන්නේ. වටිනව නම් කැමති වෙනවා. ඒ ඔබගේ ස්වභාවය. කොහේ හරි තැනක වටිනවා කියලා කිව්වනම් ඔබ කැමතියි. ඔරලෝසු කාර්යය ඔරලෝසු විකුණන්නේ කොහොමද? ඔය පාරවලයි ඉන්නේ. රත්තරන් පාට පටි තියෙන ඔරලෝසු ටිකක් අරන් එනවා කොහෙන් හරි. අරන් ඇවිල්ලා හන්දියේ ඉඳලා කියන කොල්ල හතර පහ දෙනෙකුට සල්ලි දීලා කියනවා මල්ලි ඇවිදින්න ඉවරලා මුල් හතර පහම ටට්ටක් ගාලා ගනින්න කට්ටිය රැස් වෙනකොට. මේ කට්ටිය රැස් වෙලා ඔරලෝසු බලද්දි මොකද වෙන්නේ? එක එක ඇවිල්ලා කියනවා "ජී නියම ඔරලෝසු මම දැකලවත් නැහැ මේ වගේ ඔරලෝසු හරි ලාභයිනේ" කියලා ටක් ගාලා සල්ලි දීලා ගන්නවා. කාගේ සල්ලිද මේ? වෙලෙන්දගේම සල්ලි. ඊළඟ වහන අනිත් එක්කෙනත් එනවා. එයත් ගන්නවා. තවත් එක්කෙනෙක් එනවා. තවත් එක්කෙනෙක් හතර පහ දෙනෙක් ඔහු ගත්ත ගමන් මොකද වෙන්නේ? ආන්න සමාජීය වටිනකමාව ඒකට ආපු ගමන් මොකද නේද බලන් ඉන්නේ උන්ට හරි කැමතිද මේ ඔර්ලෝසුවට. අර වටිනකමක් ආපු ගමන් මොකද ඉන්නේ කැමැත් ඇති වෙනවා. කැමැත් ඇති වෙච්ච ගමන් අතේ තියෙන සල්ලි ටික දීලා ඔර්ලෝසුව ගෙදර අරන් යනවා. මාසයක් ගියාට පස්සේ පළකට තට්ටුවක් කාලි වෙලා අර උන්ට බැන බැන බැන බැන බැන බැන ජීවිත ගත කරනවා. ඕක නේද ස්වභාවය උනේ? එහෙනම් කොතනක හරි දැනකින් වටනකමක් ආපු ගමන් පිංගුතුනි ආන්ගේ වටනකමට ඔබ ඇලුනා නේද? දැන් ඔය කාන්තා ඇත්ත එහෙම නිකමන හිතලා බලන්න පිංගුතුනි ඔබ shopping ගියානේ. මේ අවුරුද්ද කටේ අවුරුද්දට shopping ගියාට පස්සේ පිංගුතුනි ඔබ මොකක් හරි කඩේකට ඇතුල් වෙනකොටම කිව්වනම් එහෙම. ආ මැඩම් එන්න මැඩම් එන්න මැඩම් කියලා කිව්වනම් එහෙම තුන් හතර පාරක් මොකද වෙන්නේ? මේ ටවුන් එකේ තියෙන හොඳම කඩේක මොකද්ද? මේ කඩේ. ඇයි ඒ? මාව දැනගත්තේ මේ කඩෙන් විතරයි. මගේ වටනකම දැනගත්තේ මේ කඩෙන් විතරයි ඇයි මට කිව්වා කවුද කියලාද මැඩම් කියලා අන්න පින්දුරි වටනකම දුන්න ගමන් මොකද උනේ එතනට යනුණා දැන් ඒකට කැමති දැන් ඒ කඩේට කැමති දැන් ඒ කඩේ මුදලාලිට ඕනම් පුළුවන් ගිය අවුරුද්ද ස්ටොක් එකේ තියෙන ඇඳුම් ටික පවා ඔක්කොම මේ ගැණී කරේ ගන්න ඇයි මොකද දැන් කැමැත්ත ඇති වුණානේ කැමැත්ත ඇති වෙච්ච ගමන් පින්දුරි දැන් තියෙන ප්‍රසාද හිතක් ඒ සම්බන්ධව ඒක නිසා කියන්නේ මොකද්ද ඒක කරනවා. ඒක නේද පින්දින ඇවිදලා මේ සේල්ස්මන්ලා ඇවිදලා කරගාවට තීල විරලා කියන්නේ සහ මැඩම්ට නැත්තම් මේ සර්ට හොඳට මේක මැච් වෙනවා. මෙලෝරහක් නෑ අර කොල්ලගේ භාෂාවෙන් කියනවනම්. ඒ ඇඳුම ගැලපෙන්නේම නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ගිය අවුරුද්දේ ස්ටොක් එක විකුණ ගන්න බැරි වුණා. ඒක නිසා ඇඟට තියලා කියන මොකද්ද? සර් නියමෙට ගැලපෙනවා සර්ට. සර්ට නියමෙට ගැලපෙනවා කිව්ව ගමන් මොකද සර් කියලා කියනකොටම පින්වතුනි හරි මේක තමයි කැමති තැන මේක තමයි හරි තැන. ඇයි මේක වැරදි දැන් නම් සර් කිව් එකත් වැරදි වෙනවනේ. සර් කියප එක හරිනේ. එහෙනම් දැන් මොකද්ද? එහෙනම් මේ ඇඳුමත් හරියි. හරි පුතා හරි හරි හරි පුතා ඕක දාන්න. මම අනන්ත දැකලා තියෙනවා. එහෙනම් ඔන්න හොඳට බලන්න මේ තමන්ගේ ජීවිත අත්දැකීම්නේ මේ කියන්නේ. ඕන හොඳට බලන්න තියෙන එහෙනම් අර කැමැත්තක් ජනිත වෙන්නේ හැමතිස්සෙම වටිනකමක් ජනිත වෙච්ච තැන. කැමැත්ත ජනිත වෙච්ච ගමන් ඊට පස්සේ මොකද කරන්නේ? සිංහතුනි ඒක ලබා ගැනීම උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා. ඒ කරනකොට මොකද වෙන්නේ? ඒකට අදාළ හේතු ටික සකස් වෙනවා. ඒකට අදාළ හේතු ටික සකස් වෙනකොට පින්විතනි ආංගර ඵලයේ උදා වෙනවා. ඵලයේ උදා වුණාම හරි සතුටුයි. ඔන්න සමවේදී. දැන් මම මේ නොකිය වචන එකක්වත් පාවිච්චි නොකරම හිව්වේ මොකද්ද මේ? අවිද්‍යා සමුදය, රූප සමුදය, තණ්හා සමුදය, රූප සමුදය, කම්ම සමුදය, රූප සමුදය, ආහාර සමුදය, රූප සමුදය, නිබ්බති ලක්ෂණ සමුදය, රූප සමුදය. දැන් මම ওই ටික කිව්වනම් තේරෙනවද? නැහැ. හැබැයි ওই ටික නොකිය පින්විතේ දැන් අපි අපේ භාෂාවේ අපේ තියෙන සරල වචන පාවිච්චි කරගෙන ඔන්න යනවා. බොහොම තර්කානුකූලව. දැන් බොහොම තර්කානුකූලව. එහෙනම් දැන් මේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ සතුටු වෙන්නේ ඇත්තටමද? මේ සතුට මොකද්ද? මොකද මේ සතුට නිසා තමයි මිනිස්සු නැවත නැවතත් මේව කරන්නේ. යම් දෙයකින් සතුටටපත් වුණාට පස්සේ එයාට ඒක නැවත කරන්න ආසාවක් එනවා. එයා මොකද සතුට ලැබීම උදෙසා. හැබැයි අපි අවබෝධ කරගත්තා නම් මේ සතුට කියන එක ඇත්තටම මොකද්ද? කොහෙන් ආපු එකක්ද මේ කියලා පින්වතුනි අන්න එදාට අපි වෙනස් වෙනවා. අන්න අර යටිකුරු ස්වභාවයෙන් උඩුකුරු ස්වභාවයට හැරෙනවා. එහෙනම් හෙන හුරාට ඉඳලා තියෙන්නේ මේ කැමැත්ත. එහෙනම් දැන් බලනවා මේ කැමැත්ත කියන එක හටගත්තේ කොහෙන්ද? අර කියපු වටිනකමින්. එහෙනම් අපිට හොඳටම ප්‍රත්‍යක්ෂ නම් පින්වතුනි කැමැත්ත කියන එක හටගන්නේ වටිනකමින් කියලා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමුකෝ ඔය වටිනකම කියන්නේ මොකද්ද කියලා. හොඳට බලමු පින්වතුනි වටිනකම කියන එක මේ ලෝකෙට එන්නේ කොහෙන්ද කියලා. කළු ගලද මණික් ගලද වටින්නේ? මණික් ගල. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි කවුද ඔක මණික් ගලට වටිනකමක් දුන්නේ? මණික් ගල එහෙම ඇවිල්ලා කිව්වද මං කළු ගලට වඩා පාටයි ඒකින්ද මං තමයි ලවටින්නේ කියලා එහෙම කිව්වද? නෑ. කවුද ඒක වටිනවා කියලා ගත්තේ? මනුස්ස පිරිසක් විසින් පින්වතුනි සම්මුතියකට ආව නේද? මනුස්ස පිරිසක් විසින් සම්මුතියකට ආව මැණික්ගල කියන එක වටිනවා. එහෙනම් මැණික්ගල කියන එක වටිනවා කියලා ගත්ත ගමන් පින්වතුනි දැන් මැණික්ගල වලට කැමති නේද? මම ඔබට කළු ගල කී මැණික්ගල කී දුන්නා නම් එහෙම පින්වතුනි ඔබ පොර කන්නේ කළු ගල ගන්නද? ඔබ පොර කන්නේ මොකක් ගන්නද? මැණික්ගල ගන්න. ඇයි මැණික්ගල ගන්න පොර කන්නේ? ඒකත් ගලක් නේ. නමුත් සමාජය විසින් වටිනකමක් දුන්නා නේද? ආන්ගේ වටිනකම නිසා පින්වතුනි ඔබට ටක් ගාලා කැමැත්තක් අරගත්ත නේද? ඕන් ස්වභාවය තේරුම් ගන්න. එහෙනම් ඔබ කාට හරි අද මේ වෙනකොට කැමති වෙලා තියෙනවනම් පුද්ගලයෙකුට හේවා ද්‍රව්‍ය වස්තුවකට හෝ වේවා පින්වදින කැමති වෙලා තියෙනවනම් ඒ කැමති වෙලා තියන්නේ ඇයි? අර වටනකම දීපු නිසා. සමාජීය වටනකම දීපු. දැන් කොල්ලෝ අතර ඉන්න කොල්ලෝ කොල්ලෝ අතර ඉන්නකොට තව කොල්ලෙකුට. කොල්ලෝ ඒ ඒ කොල්ලෝ ටික ඔක්කොම සුදු ගෑල් ළමයින්ට නම් කැමතියි. දැන් මොකද වෙන්නේ? සුදු ගෑල් ළමයින්ට නම් කැමතියි. ඒ අතර ඉන්න කොල්ලෝ හැම කෙනාටම ඕනේ කාවද? සුදු ගෑල් ළමයි. ඔබගේ දරුවා එනවා කට් එකක් ගාගෙන ඔළුවේ. සුද්ධු වෙන්න කට් එකක් ගාගෙන. දැන් උඩ තරවටු කරලා හරියනවද? කොණ්ඩේ කපන්න කියලා මුළු වටේම සුදු සුදු වෙන්න ගාගෙන එනවා කට් එකක්. දැකලා තියෙනනේ කට් ගාගෙන එන්නේ කොල්ලෝ. පොඩි එකා. හත වසරේ ඉන්නේ. කට් එකක් ගාගෙන ඇවිල්ලා. එහෙනම් හොඳ ආකාරව ඔබට ධර්ම අවබෝධ නම් පින්විතනේ ඔබ හොඳ ආකාරව දකින්න ඕනේ මොකද්ද? මේක කට් එකට කැමතියි. ඇයි? මේ කට් එක වටිනේ ඉඳා. කට්ටක වැටුනේ කොහොමද? කොහොමද මේ කට්ටක වටින්නේ මේකට? ආ එයාගේ ඉන්නව වටේ රංචුවක්. ඒ රංචුවම මොකද? හැමතිස්සෙම කතා වෙන්නේ ඔන්න ඔය කට් ගැන. සුදු වෙන්න කට් ගෑවම හොඳයි ෂෝක් කියලා තමයි කතා වෙන්නේ. දැන් මොකද වෙන්නේ? පිටුදෙන වටිනකමක් දීපු නිසා ඔන්න දැන් කැමැත්ත හටගත්තා. කැමැත්ත නිසා බාබර්ට කිව්වා අයියේ ගාන්නකො වටේම සුදු වෙන්නේ. දැන් උදා කරගත්තා. දැන් කොල්ලට හරි සතුටුයි සතුටින් ගෙදර එනවා. තාත්තෙන් පොළු පාරක් හම්බ වෙනවා ඉස්කෝලෙන් සස්පෙන්ඩ් වෙනවා. නේද? ප්‍රින්සිපල් කියනවා කොණ්ඩේ වෙවිලා කළු වුණාට පස්සේ වරෙන් ඉස්කෝලේ නැත්තම් හිටහන් ගෙදරට වෙලා. කොල්ල ওই ටික දැනන් හිටියේ නෑ. එහෙනම් කොල්ල ওই ටික කපාගෙන එන්න හේතුව තමයි පින්විතනි අර කිව්වේ. මොකද්ද? අර යාළු ටික එකතු වෙලා දුන්න ගිනි ගෙඩිය. එහෙනම් ඔබගේ යාළුවොත් ඔය ආකාරව පින්විතනි ඔබට ওই ගිනි ගෙඩි දෙනවා. නිකමට හිතලා බලන්න පින්විතනි ඔබගේ ওই ඇඳුම ටී-ෂර්ට් එකක් ගැන හිතලා බලන්න. මහරගම පමුණුවේ පෙට්ටි කඩේක ටී-ෂර්ට් එකක් 150යි. ඒ ටී-ෂර්ට් එකටම පින්විතනි නමක් ගහනවා. නමක් ගහලා ඉවර වෙලා වෙන කඩේක විකුණනවා කීයයි කියලාද? 1500යි කියලා. දැන් ඒ නමට කොහොමද වටිනකමක් ආවේ? ඊට පස්සේ අපි කියනවා මොකද්ද? අපි අඳින්නේ branded ඇඳුම්. දැන් brand එක හැදුවේ කවුද? ඒ සපිමයි. අපිව බ්‍රෑන්ඩ් එක හදාගෙන 10 ගුණයක් සල්ලි ගෙවලා අපිම මක් කරනවද? අපි වැඳුම් ටික ගන්නවා. එහෙනම් ලෝකයා විසින් සම්මත කරපු එකක් නෙමෙයිද ඔය බ්‍රෑන්ඩ් එක කියන්නේ. ඇයි 아무තු වටනකමක් තියනවාද? නූල් ගන්න වැඩි දෙයක. නෑ ඊට වඩා නූල් ගන්න වැඩි ලෝගෝස් තියෙන ඒවා තියෙන හොඳට එම්බ්‍රොයිඩර් කරලා. එහෙනම් ඒකේ පැය ගන්න. නමුත් වෙන්නේ මොකද්ද? පින්විතින අර සම්මතේ වටනකමක් ආපු ගමන් ඒක තමයි කැමැත්ත. ඒකට කැමති වෙනවා. එහෙනම් ඔන්න බලන්න පින්විතනි අපි දැන් මේ කතා කළේ මහා බරපතල වචන දෙකක් ගැන. වටිනකම සහ කැමැත්ත. කැමැත්ත කියලා කිව්වේ පින්විතනි තණ්හාවට. වටිනකම කියලා කිව්වේ මොකද්ද? අවිද්‍යාවට. ඔන්න අවිද්‍යාවයි තණ්හාව ඇතුළේ තියෙන වෙනස. අවිද්‍යාව කියලා කිව්වේ නොවටිනා ලෝකෙට වටිනකමක් දෙනවා. ඔන්න අවිද්‍යාව. ඔක ඕන තව බරපතල ලෙස කියන්න පුළුවන්. දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති වික්කවේ අවිජ්ජා. දැන් තේරුණාද? එහෙනම් තේරෙන්නේ කොහොම මොකක් කිව්වහමද? අර සරල නොවටිනාල් දෙයට වටිනකමක් දුන්නා. ඒකම නෙමේද පිංගුතනේ හෙන හුරාට ඉඳලා තින්නේ. ඇයි වටින්නේ නැන්නේ ඇත්තටම? දැන් අපිට ඕන එකකට වටිනකමක් දුන්නා කියන්නේ එහෙනම් පිංගුතනේ අපි කට්ටිය එකතු වුණා නම් දැන් ඇන්ටික් වටින්නේ ඇයි? පරණ ලී බඩු වටිනවලු මිනිසුන්ට. දැන් ඔබ හොඳ ආකාරවම දන්නවා අවුරුදු 10ක් තියෙන වී පෙට්ටිය. අවුරුදු 8ක් පාවිච්චි කළ කාට හරි දුන්නොත් එහෙම. ඒකේ මිල හරිනම්මක් වෙන්න ඕනේ නැද? බහින්න ඕනේ මිල අඩු වෙන්න ඕනේ. ඉතින් බලන්න කර පරණ ලී බඩු ටිකටත් පින්විතින් ලොකු වටිනකමක් ගන්න පුළුවන් නේද? මොකද්ද කරන්න තියෙන්නේ? මොකද්ද කරන්න තියෙන්නේ? සම්මත කරන්න තියෙන්නේ. බලු බෙට්ටටත් ගන්න පුළුවන් ලොකු වටනකම කොහොමද සම්මත කරන්න තියෙන්නේ සම්මත කරන්න විද්‍යාඥයෝ පිරිසක් සම්මත කළා නම් හරි බල්ලන්ට හොඳ කලක් උදා වෙයි ඒ කන්න බොන නැති බල්ලෝ ටික ඔක්කොම ගෙදර අරන් ගිහිල්ලා මොකද කරන්නේ ටින් කඩ කඩ කන්න දෙයි ඇයි ඒකට වටනකමක් දීලා තියෙන නිසා ඒක වෙළඳ පොළේට ඉහළ මිලක් ළඟ ඉන්න නිසා පස්ස පැත්තේ ඔක්කොම බැඳලා තියයි මොනවද බෙලෙක් කෑලි නැත්නම් බෑග් කෑලි බැඳලා තියයි මොකටද? බිම නොඇටි බින්දුවක් අපිම දාන්න නැතුව බල්ලා හොඳ තරම්මරෙන් මේ ගෙදරට කොයි ගියා කමන්නේ. ඇයි ඒ වටනකමද? හැබැයි දැන් වටින්නේ නැහැ නේද? දැන් බින්දුවක් වටින්නේ නැහැ නේද? එහෙනම් දැන් කැමති නැහැ නේද? අන්න බලන්න හොඳට. දැන් වටින් නැති නිසා කැමති නෑ. වටිනවා නම් හරි කැමති. කැමති වෙලා විතරක් හරියන්නේ නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ගොඩ ගහනවා. ඊට පස්සේ ගොඩ ගහනවා. ඔබ මොනවටද කැමති? ඒ කැමති දේ ගොඩ ගන්න එක තමයි කරන්නේ. ඒක තමයි පිටින් මම මේ ස්වභාවය. ඉතින් මේ ඒ මොකද ගොඩ ගන්න ගොඩ ගන්න සතුටුයි. ඇයි වටින ගොඩක් දේවල් මම කැමති ගොඩක් දේවල් දැන් මේ කැමති දේවල් මට ගොඩක් තියෙනවා ඒක නිසා මට හරි සතුටුයි මෙන්න මේ සංකල්පය තුල තමයි මිනිස්සයා ඉන්නේ ඒකයි කිව්වේ යටිකුරුයි කියලා ඉතින් ගිහිල්ලා බලනවා ඇත්තටම මොකද්ද වටින්නේ කියලා ඔය කියන තැන බින්දුනේ කිසිම වටිනකමක් නැහැ නේද සම්මුතිය විතරයි නේද වටින්නේ සම්මුතිය විතරයි නම් පින්වතුනි මට ඉන්නේ. වටින තැනම පින්වතුනි අපි විනාසයි නේද? ඔබට හිතුණා නම් මේක වටිනවා කියලා පින්වතුනි එතනම මුලාවටපත් වෙලා විනාශ වෙලා ඉවරයි නේද? නැත්තම් මට එක දෙයක් කියන්නකෝ වටින දෙයක්. බුදුදහම කතා කරන්න එපා. ජීවිතේ වටින දෙයක් කියන්න. එක දෙයක්. ඔච්චර දැන් ඔබ කී දහහකට කැමතිද? ඔබ කැමති දේවල් ලියන්න කිව්වොත් මේ මාගලක් ගෙනත් දෙන්න එපා ලියන්න. ඒ තරමට කැමති ඉන්න දේවල් වලට. ඉඩම් කඩම් වලට වටපිටි හරක බාන හැම එකටම කැමති ඉන්නේ. ඔය ඔක්කොටම කැමති වෙලා පිංගුතුනි ඇයි සිත්පටි ඇති ලක්ෂ ගාණක් කැමති ඒවා. සින්දු ඇති ලක්ෂ ගාණක් කැමති ඒවා. ආහාර පාන જાති ඇති ලක්ෂ ගාණක් කැමති ඒවා. දැන් කන රටාව අතින් එහෙම කන්නද කැමති ගෑරුක්කුවෙන් කන්නද කැමති. නිගමන බලන්න. කැමති බැරි මර්ගාතේ හරි ගෑරුප්පින් කන්න නෙමෙයිද කැමති? නිකමන බලන්න ඔය හිල්ටන් හෝටල් එකේ එහෙම ලංකාවේ ආගේ වෙඩින් එකක් තියෙනකොට ඒක නිසා තමයි පින්දුන අර මියුසික් මියුසිකල් කණ්ඩායමක් ඇවිල්ලා සංගීත දාගෙන ඉන්නේ. බැරි වෙලා හරි ලයිට් ගියොත් එහෙම මොකද වෙන්නේ? දුටුගැමුණු රජුගේ එලා රජුත් එක්ක යුද්ධ කරන සද්දය ඇහෙන්නේ. ඇයි? බැරි බැරි ගාතේ හරි කමන්නේ මොකද කරන්නේ? ඇයි හේතුව? සුද්දා කන්නේ එහෙමනේ. කොහොමද කාපු ගිනි ගෙඩිය සයිස් එක? සුද්දා කන්නේ එහෙම. සමාජීය වශයෙන් වටිනකමක් තියෙනවා. ඒක නිසා හැන්දෙන් ගැරුප්පෙන් කන්න කැමතියි. මම මේ ඔබට පෙන්වන්නේ ඔය කැමැත්ත කියන එක හටගන්න හැටි. සහ මම ඔබට පෙන්눔 කරලා දෙනවා පින්වතුනි ඔයක බැරදි ක්‍රමයකට තමයි කියලා මේක අරින්න හදන්නේ අයින් කරන්න හදන්නේ වැරදි ක්‍රමයකට අයින් කරන්න හදපු කාලයක් තිබුණා පින්වතුනි. ඒ කිසිම කෙනෙකුට අවබෝධ වෙන්න විදිහක් නැහැ මේක. එහෙනම් දැන් මට කියන්න පින්වතුනි මුලින්ම ලෝකෙට ආවේ කැමැත්තද වටිනකමද? වටිනකම. වටිනකම නිසා නම් කැමැත්ත ඇති උනේ. දැන් මට කියන්න මුලින්ම නැති කරන්න ඕනේ කැමැත්තද වටිනකමද? තථාගතයන් වහන්සේ දහම් දෙසුවේ කැමැත්ත අයින් කරන්නද වටිනකම අයින් කරන්නද? ඔන්න ඕක තේරුම් ගත්තේ නැති නිසා නේද පින්වදිනි ගඳයි කැතයි පිළිකුලයි කිය කී ඉන්නේ. ඒ කැමැත්තනේ අයින් කරන්න හදන්නේ. කෙස් සුවඳයි. ඒක තමයි කැමතිනේ. දැන් මොකද කරන්නේ? දැන් මම කැමැත්ත අයින් කරන්න හදනවා. ඒකට මොකද කරන්න හදන්නේ? කෙස් ගඳයි, කැතයි, පිළිකුලයි. අවුරුදු 1000ක් ඕක වැඩුවා. ඔබ හිතනවද පින්විතනේ අවිද්‍යාව ඡය වෙයි කියලා? නෑ. දැන් මම ඔබට ඔප්පු කරලා පෙන්වන එක. ඒකයි තථාගතයන් වහන්සේගේ දහම මට ඕන විදිහට කියලා හරියන්නේ මම ඔබට කියලා මම ඒක කියද්දි ඔබ තුලින් ඒක නැగిලා එන්න ඕනේ. ඔබට වැටහෙන්න ඕනේ මොකද්ද ඒ කිව්වේ කියලා. එහෙනම් පින්විතනේ අවිද්‍යාවද තණ්හාවද මුලින් දුරු කරන්න ඕනේ. මුලින් නෙමෙයි දුරු කරන්න ඕනේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව දුරු වෙද්දි තණ්හාවක් වෙනවද? දුර වෙලා යනවා තණ්හාවට ඉන්න බෑ අවිද්‍යාව නැතුව. තණ්හාව දුරු වෙච්ච ගමන් පින්වතුනි අபிසංකාර වඩන වැඩ පිළිවෙලට මොකද වෙන්නේ? ඒකත් නතර වෙලා යනවා. අபிසංකාර වැඩි වියයි කැමති දේ රැස් කරගන්නනේ. මෙන්න මොකටද අபிසංකාර වඩන්නේ? කැමති දේ රැස් කරගන්න ඕන නිසා අபிසංකාර වඩනවා. කැමැත්තක් නැත්තම් දැන් මොනව රැස් කරන්නේ? දැන් ඔබ කැමති නැති එකක්වත් රැස් කරගන්නේ නැන්නේ. කැමති දුන්නොත් විතරයි රැස් කරගන්නේ. කැමති වෙන්නේ වටනකමක් දුන්නොත්. ඉතින් එහෙනම් මුලටම ගිහිල්ලා බලන්න පින්වතුනි ඇත්තටම මේ සමාජෙ මොනවද වටින්නේ කියලා. එහෙනම් එකක් එකක් නෑර බැලුවනම් මේ සමාජෙ මොනවද වටින්නේ කියලා එකක්ව වටින්නේ නැත්නම් පින්වතුනි එහෙනම් ඔබ කැමති වෙන්නේ ඇයි? ඔන්න ඔබ ඔබගෙන් අහගන්න තියෙන ප්‍රශ්නේ. එහෙනම් මොකටද කැමති වෙන්නේ අපි? වටින්නේ නැත්තම්. සම්මුතියෙන් නම් වටනකම දීලා තියෙන්නේ. දැන් මේවා මූලික දේවල් වලට ගන්න යන්න එපා. බත් ටිකක් කනවා කියන එක. ඒක වටිනකමක නෙමෙයි ජීවත් වෙන එක කරන්නේ. හැබැයි මේ බත් ටික මේසෙකට එහෙම අරලා කනවා කියන එක. දැන් සාමාන්‍යයෙන් බත් කන්න නෙමෙයි නේද හැමෝටම ඕනේ. හැමෝටම ඕනේ මොකද්ද? එහා ගෙදර කට වඩා හොඳට කන්න නෙමෙයිද? හොඳට බලන්න කල්පනා කරලා තමන්ගේ යාළුවන්ට වඩා හොඳට කන්න නෙමෙයිද පින්දෙන හදන්නේ හැමදෙස්සෙම. ඒකයි විදිය. මොකද හේතුව වටනකමක් කියන. ඒතකොට ගෙදර ගිහ හොයර ගිහලා කතා කළ හැකි. මෙහෙමයි මෙහෙමයි කියලා. දරුවට ඔච්චර උගන්වන්න හදන්නේ නැේද මාපියෝ? විශේෂයෙන් අපේ කාන්තා පාර්ශවයේ කට්ටිය. ඇයි මේ දරුවට මේ මෙච්චරම මේ මෙහෙම ඉහිරට උගන්වන්න හදන්නේ මොකද? ඇයි දරුවට කියන්නේ පුතේ එක වෙන්න ඕන අනිවාර්යෙන් කියලා? ඒක වුණා නම් මොකද වෙන්නේ? ලොකු වටකමක් එනව නේද? එතකොට හරි ආසයි නේද? අර අම්මට හරි ආසයි හිතෙනව නේද? එතකොට ටියුෂන් පන්තියේ වටේ ඉඳගෙන කට්ටිය වට කරගෙන මොකක් කියන්න පුළුවන්ද? ඈ මේ මගේ දරුවා. එයා තමයි පන්තියේ පළවෙනියා. මම ගොඩක් උදව් කරනවා. ওই ටික නේද ඔය යන්න හදන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. ඔය හැම එකක් වටේම තියෙන පින්විතනේ ඔන්න ඔය කියපු කැමැත්තයි අර කියපු වටිනකමයි. යම් දවසක ඔබට වටිනකම දුරු වුණා නම් අන්න මොකද වෙන්නේ? අර කියපු කැමැත්ත කියන එක දුරු වෙලා යනවා. එහෙනම් පින්විතනේ ඔබ ආයි අபிසංකාර වඩන නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. වටිනකමයි දුරු වෙන්න ඕනේ. එහෙනම් වටිනකම දුරු වෙන්න තමයි වටිනකම දුරු වෙන්න තමයි පිංගුතුනි තථාගතයන් වහන්සේ මොකක් දේශනා කළේද? අනිච්ච දුක්ඛ අනාත්ත දේශනා කළේ. වටිනකම දුරු කරගන්න. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මොකක් දුරු වෙනවද? තණ්හාව දුරු වෙනවා. ඒක නේද පිංගුතුනි අවිද්‍යාව වර්ථ දක්වාදී තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකද්ද? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති වික්ඛවේ අවිද්‍යාව කියලා. එහෙනම් දුක්ඛේ ඥානං හරියාකාරව අවබෝධයට වැන්න නම් දුක්ඛ ආර්ය සත්‍ය කියන එක හරියාකාරව අවබෝධයට වැන්න නම් පින්විතනි අර කියපු හතරම වැඩිලි වෙලා අවිද්‍යාව මක් වෙලා යනවද? අවිද්‍යාව දුරු වුණා කියන්නේ ආයේ කැමැති ඉතුරු වෙන්නේ නැහැ. කැමැත්තක් නැහැ කියලා කියන්නේ පින්විතනේ එතනින් එහාට අපි සංකාර වැඩිලක් නැහැ. එහෙනම් ලෝකය උදා කිරිල්ලක් නැහැ. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකක් විතරද? එන ඕන එකක් හොඳයි. ඒ කිව්වේ උරුමය ගන්නවා කරුමේ ගන්නෙ නැතුව. දැන් ඔබ උරුමේද කරුමේද ගන්න කියන්නේ? කරුමේ. ඇයි? උරුමේ බෑ. කරුමේ ගන්න ඕනේ. උරුමේ කරුමේ අතර වෙනස මොකද්ද? උරුමේ කිව්වේ විපාකේ. කරුමේ කිව්වේ මොකද්ද? කරපු එකේ විපාකයයි. කර උරුමේ. කර්මයේ කළා ආයි උරුමේ ගන්නවා. ඇයි? එන එක හරි නෑ. ඒක නිසා පොඩ්ඩක් හරවලා ගන්නවා. අරිහතුන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? එන එක ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන වැටෙන ගියොත් එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් මොකක් ආවත් අරිහතුන් වහන්සේ ගන්න බලාගෙන ඉන්නේ මොන જાතියේ රූප වේදනා සංඥා සංකාර විඥානාවත් අරිහතුන් වහන්සේ එක ගත්ත වැඩේ ඉවරයි. ඇයි ජීවිත පැවැත්ම කියලා කියන්නේ මොකද්ද? පහක් උදා වුණා පහක් වැය වුණා පහක් උදා වුණා පහක් වැය වුණා ඕක නේද? ඇයි උදේ අපි? <coughs> උදා වින් වැය වින් උදා වින් වැය වින් විතරනේ ලෝකේ තියෙන්නේ. එන අරිහතුන් වහන්සේට උරුමේ ගන්න නිසා පින්විතනි ඇහැයි රූපයයි ගැටෙන උන්වහන්සේගේ ඇහැයි රූපයයි ගැටෙනවා. චක්කු විඥාන පහළ වෙන විපාක වශයෙන්. චක්කු විඥානත් පහළ වෙලා ඉවරලා පහක් උදා වෙනවා. ඒ උදා වෙච්ච පහ වැය වෙනවා. ආයි පහක් උදා වෙනවා ආයි වැය වෙනවා. ආයි පහක් උදා වෙනවා ආයි වැය වෙනවා. එහෙනම් උන්වහන්සේ අවුරුදු 20ක් ජීවත් වුණා නම් ওই අවුරුදු 20 තුල මොකද වෙන්නේ? පහක් උදා වෙනවා පහක් වැය වෙනවා පහක් උදා වුණා පහක් වෙනවා. ඒකයි උන්වහන්සේගේ ස්වභාවය. සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය මොකක්ද? පහක් මුදා වුණා පහක් වැය වුණාද? එහෙම නැත්නම් ඔකට තව ඉස්සරහට කැල්ලක් දාන්න ඕනේද? කැමැති જાතිය පහක් මුදා වුණා පහක් වැය වුණා. එයි එන පහට කැමති නැහැ. ඒක නිසා මොකද කරන්නේ? කවුරු හරි මෙතනින් ඇවිදගෙන යනකොට ඒ එන පහට කැමති නැහැ. ඒක නිසා කියනවා පොඩ්ඩක් අර අර පැත්තට හැරිලා ඇවිදින්නකෝ. ඇයි දැන් මොකද වෙන්නේ දැන් අර කාය සංකාරය නැත්තම් වචී සංකාරය මොකක් හරි කරලා ඉවර වෙලා දැන් ගන්න හදන්නේ මොකද්ද? අර ආපු උරුමේ නෙමෙයි දැන් ගන්න හදන්නේ. දැන් ඕනේ උරුමේ ගන්න හදන්නේ. ඒකයි කර උරුමේ කියලා කිව්වේ ඒකට. කර්මයක් කළා එන විපාකේ ගන්න හදන්නේ. ඒක නිසා පින්විතනි තාම විපාක රැස් කරන එක කර්ම කර කර විපාක හදන එක තාම නතර කළා නෑ. අරිහතුන් වහන්සේ කර්ම කරනවද? නෑ. ඇයි? කර්ම කරන්න අවශ්‍යතාවයක් නෑ. දැන් ඔබ අහලා තියෙනවනේ අරිහතුන් වහන්සේ කර්ම කරන්නේ නෑ කියලා. මෙච්චරකල් කරපු එකට අදාළ විපාකරිය ගෙව ගෙවා ඉන්නවා කියලා. ඇයි දැන් කර්ම කරන්නේ නැත්තේ එහෙනම්? දැන් ඔබට පේනනේ කර්ම කරන්නේ නැති හේතුව මොකක්ද කියලා. ඇයි? උරුමේ ගන්න ලැස්තියෙන් ඉන්නේ. ඕනේ වෙලාවක උරුමේ ගන්න ලැස්තියෙන් ඉන්නේ. මොකද මොන දේ ආවත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට ඇහුවොත් එහෙම පින්වතුනි මොකක් හරි කැම මේ කැරටුයි බීටුයි දීලා ඔබ හන්දේ මොනවද මේකට කැමති කියලා. දැන් උන්වහන්සේට උත්තර තියෙද? නමුත් ඔබට උත්තර තියෙනව නේද? ඈ කැරට් වලද බීට් වලද කැමති කියලා ඇහුවොත් එහෙම කියනවා කැරට් වලට හොඳයි. කියනා නේද? ඇයි ඔබ කැරට් වලට කැමති? නැත්නම් ඔබ බීට් වලට කැමති? ඔබ මොන හරි දෙයකට කැමති? ඇයි කැමති? අර හම් කොහෙන් හරි ආපු වටිනකමක් නිසා. අඩුම තරමේ නිලියේ කනව හරි දැකපු හින්දා. ඒක නිසායි කැමති. ඒකනේ මම දේශනාවල කියන්නේ පිඟුදනේ. ලංකාවේ මෙන්න මිනිසුන්ට පොල් කුඩු කවන්න පුළුවන් කියලා ඕන්නම්. ඔබ පොල් කුඩු කන්න කැමතිද? ඔබ පොල් කුඩු ප්‍රශ්නෙට උත්තරයක් නේ ඕනේ. පොල් කුඩු කන්න කැමතිද? නෑ. එච්චරයි නෑ. හැබැයි මම මොකද කරන්නේ? හොඳ සල්ලිකාර මහත්තයෙක්වත් ලං කරගෙන. මම මේ මහත්තයාට කියනවා අපි හොඳ ඔබට හොඳ බිස්නස් අයිඩියා එකක් දෙන්නම්. කරන් තියෙන්නේ මොකද්ද? පොල් කුඩු ටිකක් එකතු කළා. ඕකට සීනි ටිකක් දාලා ඩයි ටිකක් දාලා ලස්සන පැකට් එක පැකට් කරලා ඉවර වෙලා. හොඳ දාවන ශූරයෙක් ඒ බා එක කනවා දානවා. ටීවී එකේ ඇඩ් එකක් දානවා. මාසයක් ඇඩ් එක ගියා නම් මුළු ලංකාවම පොල් කුඩු කාලා. ඇයි ඒ? ඇයි හේස වටිනකම වටිනකම නිකම් පොල් කුඩු ඒව වටින්නේ කොහෙන් හරි වටිනකමක් ඔලුවට උස්සලා දුන්නා නම් හැමෝම කැමතියි. අනේ අර අහිංසක දරුවන්ට පිටින් ලන්ච් බෑග් එකටත් දාලා දෙනව මොනවද? අර පොල් කුඩු බා එකක්. හොඳට බලන්න මේ ලෝක සත්‍යයට වෙච්ච දේ. ඒකට දාන්නේ කව දාවන ශූරයෙක්. මොකද එයා කියනවා මම මේ දුවන මට මේ දුවන්න Java හම් වෙන්නේ මේ බා එක කාලා. උඩ ලක්ෂ පහක් විතර දුන්නා ඔය ටික කියන්නේ. ඔබ මොකද කරන්නේ? ගෙටි පිටින් ගිල්ලා. ඇයි බලාගෙන ඉන්නේ කැමති වෙන්නනේ. ඇයි කැමැත්තට තියනවා කියලානේ හිතන් ඉන්නේ. මල් ලෝකෙට කැමති ලෝකෙ මං කැමති දේ තියනවා කියලානේ හිතන් ඉන්නේ. යථාර්ථය තේරිලා නැතුව ලෝකෙට මං කැමති වුණාට ලෝකෙ තියෙන්නේ මං කැමති නිසා නෙමෙයි කියලා අවබෝධ කරගත්තේ නැහනේ. ඒක නිසා පිංගුතනි අර මිනිහයාට පුළුවන් ඒක අගේට ලස්සනට කරන්න. ඒකනේ දාවන ශූරෙක් හොයාගත්තේ. දැන් පොල් කඩන ජේමිස් අයියට එහෙම කිව්වනම් එහෙම මං ගහකට නගින වාරයක් වාරයක් ගානේ මං පොල් කුඩු බා එකක් කාලා තමයි ගහට නගින්නේ කියලා කිව්වනම් ඒ ඒක විකිනෙන්නේ නැහැ. ඇයි ඒක ලොකු වටිනකමක් නැහැනේ. ජේමිස් අයියානේ. අර දුවන කෙනෙක් හරි නැත්නම් ක්‍රිකටර් කෙනෙක් හරි ෆුට්බෝලර් කෙනෙක් හරි කවුරු හරි එහෙම කෙනෙක් වටිනකමක් අත්නනම් කොහොම හරි ඕනේ පිළිදෙන වටිනකම දෙන්න විතරයි. අද වෙළඳ පොලේ පිළිදෙන මිනිස්සු වැජ්ජ වෙනවා ඔබව ගොනාට අන්දලා. ඔන්න ඕකට කියන සරලම වචනේ තමයි මොකද්ද? ගොනාට ඇඳීම. අවිද්‍යාවට සව සරල නමක් කියනවා. මොකද්ද ඒ? ගොනාට ඇඳීම. අවිද්‍යාවට කියන නමක්. බලන්න ගොනාට ඇඳීම නිසා නෙමෙයිද කියලා කැමති උනේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න හැමතිස්සෙම. දැන් ඔබ අහලා තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණ ටිකත් ඔතනට දාන්න. එතකොට වටනකම නැතිලා මට දැන් ඔක්කොම මෙතන විග්‍රහ කරන්න බෑ. වෙලා නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණ ටිකත් ඕකටම දාගන්න. හැමදෙස්සෙම උත්සාහ කරන්න පිඟුදිනේ කැමැත්ත නැති කරන්න නෙමෙයි. වටිනකම නැති කරන්න. ඔබගේ දියණියන්ට කොල්ලෙක් හම් වෙලා ඒකේ කොල්ලට කොල්ලට බැඳිලා නම් එහෙම ඉන්නේ. දැන් ඒකිට තල්ලා හරියනවද? දැන් ඒකිට බැලලා දොස් කියලා හරියනවද? නෑ. දැන් මම ඒක කිව්වේ තරහෙන්ද? පෙරහන් කඩදාසිවලින් පෙරහන අයින් කරගන්න. තරහෙන් නෙමෙයි කිව්වේ. ඉතින් ආර්ය සිංහල වචන. මම බණ කියන්න කැමති ආර්ය සිංහල වචන වලින්. එන ඒ දරුවට පිංගුතුනේ ඔබ මොකද කරන්න ඕනේ? දැන් ඔබ දහම දන්නවනම් ඔබ හොඳ ආකාරව දන්නවා මේ දරුවා. මේ විදිහට කටයුතු කරන්නේ. මේ කොල්ලට ආලයක් පාන්නේ. කැම මේක කොල්ලට කැමති වෙලානේ ඔය කියන්නේ. එන කැමති වෙලා තියන්නේ ඇයි? වටිනකමක් දීලා කවුරු හරි පිරිසක් වටිනකමක් දීලා තියෙනවා. අන්න හොයලා බලන්න මොකද වටිනකම් දෙන්නේ මේ ලෝකේ කවුරුද? වටිනකම් දෙන අයට කවුද මොකක් කියලාද කියන්නේ බුදුහාඳුරු? අසත්පුරුෂය. එහෙනම් බලන්න ඔන්න අසත්පුරුෂ රැලක් ඉන්නවා. මේ මේ අසත්පුරුෂ රැල තමයි ඒකාන්තයෙන් මොනවා කරන්නේද? මේක කරන්නේ හොයලා බලනවා කවුද මේ අසත්පුරුෂ රැල? අර දීපු වටිනකම හොයලා බලලා පින්වතුනි වටිනකම දුරු කරන්න ප්‍රයෝගකාරීව කටයුතු කරනවා. නමුත් අද දෙමාපිය ගොඩාක් කරන්නේ මොකද්ද? කැමැත්ත දුරු කරන්න උත්සාහ කරනවා. අනේ පුතේ ඕකුන් අපේ කුලියට ගැළපෙන්නේ උන්ද පුතේ? අහනවා. ඒ කියනකොටම කෙල්ලට එපා වෙනවා අම්මයි තාත්තමයි. යයි. අප්පෝ මේගොල්ලෝ මේ මිනිසුන් පහත් කරනවානේ. ඒ මොඩකම. මොකද කරන්නේ අර කැමැත්ත නැති කරවන්න හදනවා. පින්වතුනි වටිනකමක් තියෙන එකේ කොහොමද කැමැත්ත නැති කරන්නේ? ආ මැණික් වලට මැණික් වලට වටිනවනේ මැණික් වටිනව නේද? මැණික් කක්කා. ඊයා මැණික් ජරාව. දැන් නැති වුණාද වටිනකම? ඔය සුරංගනා කතා නෙමෙයි ඒක කරන්න හදන්නේ. හොඳට තේරුම් ගන්න මැණික් වටිනවා. ඒක නිසා ඔබ කැමතියි. මම ඔබේ කැමැත්ත නැති කරන්න මොකද්ද කියන්න හදන්නේ? මැණික් කක්ක. මැණික් ජරාව. දැන් නැති වේද? ඉතින් එහෙනම් ඇයි මේ අර කෙස් කැත ගඳ පිළිකුල? හැම කැත ගඳ පිළිකුල. ඒක නිසා නෙමෙයිද පිඟුතුනි? මේ තජ පංචක විග්‍රහයේ කේසා කියලා කියනකොට කෙස් ගඳයි කැතයි පිළිකුලයි කියන්නේ නැතුව කෙස් වලට දීපු වටිනකම මොකද්ද කියලා හොයලා බලලා ඒක දුරු කරන්න කියලා මේ මහ යතිවරයන් වහන්සේ දේශනා කළේ ඔබට. ජය වෙන දෙයට ආසා කරන නිසා පහත් පහත් දේවල් වලට ආස කරන්න ගිය නිසා ආන් ඒ වටිනකමක් ඇති කරගත්ත නිසා ඔබට කෙස් ලැබුණේ කියලා. ආන්න ඒ ගතිය බලලා ආන්න ඒකට පහර දෙන්න කියලා ගිහිල්ලා. ගඳයි කැතයි පිළිකුලයි කී කී නැතුව හැදිච්ච කෙස් වලට. කෙස් හැදෙන්න හේතුව හොයලා බැලුව මොකද්ද ගත්ත වටිනකම කියලා. ආන් ඒ වටිනකම හොයලා මිරලා වටිනකම දුරු කළා දාපු ගමන් දැන් මොකද වෙන්නේ? දැන් අර කෙස් වලට තියෙන කැමැත්ත දුරු වුණා. ඒක නිසා පින්විතනේ කෙස් ලබා ගැනීම උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්නේ නැහැ. ඒක නිසා මතු අනාගතයේ භවයක් තුළ කෙස් හට ගැනීමේ ඇති ලක්ෂණයක් පහළ වෙන්නේ නැහැ. ඔන්න ස්වභාවය. ඒකයි තථාගතයන් වහන්සේගේ ධර්ම පරම ගම්බීරයි කියලා කියන්නේ කටපාඩම් කරලා මේ ධර්ම කියන්න බෑ. කටපාඩම් කළා මේ ධහම කියනවනම් සූත්‍රයක් බලලා මේ ධහම කියනවනම් ඒ සූත්‍රේ කටපාඩම් කළා. ඒ ධහම ඔබට අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. තමන්ගේ අත්දැකීම් තුලින්ම දේශනාවත් වැටෙන්න ඕනේ. අවබෝධය තුලින්ම දේශනාව කෙරෙන්න ඕනේ පිළිදෙන්නේ නැත්නම් ඒ අවබෝධය ලැබෙන්නේ නැහැ කාටවත්. ඒක නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න පිටින් අවබෝධය තුලම කටයුතු කරන්න. පුළුවන් තරම් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. හැම මොහොතක් මොහොතක් නෑරම බලන්න පිංගුතුනි ඔබට යම් කිසි වටිනකමක් ලෝක සත්‍යය විසින් දුන්නා නම් මේ වටිනකම ඇත්තටම කොහෙන්ද ආවේ? අන්න එතකොට ඔබ සමාජයේ අතකොලුවක් වෙන්නේ නැහැ. නැත්තම් සමාජය පිංගුතුනි ඔබ වතකොලුවක් කරගෙන ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් ඔබට නැහින්න සිද්ධ වෙනවා. ඇයි? ඔබ දේවල් වලට කැමති වෙනවා. මොකද ඇඩ්වර්ටයිස්මන්ට් සදා ඒක උලුප්පු උලුප්ප දෙනවා. අද ඔබගේ කරේ තියෙන මාලේ, ඔබගේ කරේ තියෙන අතේ තියෙන ඇඟිලි වල තියෙන මුදු, ඔය කියන ඔක්කොම අසත්පුරුෂයෝ විසින් දීපු ගිනිගෙඩි නිසා කැමැත්ත ඇති කරගෙන ඔබ උදා කරගත් ඒවා. ඒ යමක් උදා වුණා නම් මේ ලෝකෙට දුක්ඛ දුක්ඛයක් තියෙනවා, විපරිණාම දුක්ඛයක් තියෙනවා, සංඛාර දුක්ඛයක් තියෙනවා. ඔය දුක් තුනෙන් ගැලවෙන්න බෑ. අන්න දැන් ඔබට මොකද ගලේ පහරපු බලල වගේ දැන් උදා කරගත්ත ටික දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර දුක් තුන දුක් තුන ඔස්සේ දුක් විඳ විඳ දුක් විඳ දුක් විඳ ජීවත් වෙනවා. ඕකයි ස්වභාවය. මේ දුර වැඩි වැඩි දුරටත් පින්විතනේ අපි ඊළඟ දේශනාවන කතා කරමු. හැබැයි මම ඔබෙන් ඉල්ලන්නේ එකම දෙයයි. දැන් මේ ඔඩොක්කුවට වැටිච්ච අට ටික සරෝස් ගාලා බිම දාන්න එපා. මේක දැන් කැලිය දුවන්න ඕනේ නැහැ නිවන් දකින්න. දැන් ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඔබට පුළුවන් නගිනව වාහනේට. බස් එකට නැගලා. බස් එකට නැගලා යන ගමන් මොකද කරන්නේ? බස් එකට නැගිලා යන ගමන් මොකද කරන්නේ? එක එක වටනකම් ඔබට පේන්න තියෙයි පාරයිනේ. ඒ වටනකම පේන්න තියෙනකොට මිගදිනේ ඔබ හොඳට හොඳට බලන සපත්තු කඩයක් ගාව මොකක්ද තියෙන්නේ? හොඳට බලන්න කැම කඩයක් හරි මොකක් හරි ගාව මොකක්ද තියෙන්නේ කියලා. හැමතැනම පිංගුදිනේ ඔබට දීලා තියෙන මොනවාද? හොඳ ගිනි කඩි ලෑස්ති කරලා දීලා තියෙනවා. අර වටනකම කොහොම හරි දෙන්න. ඒ වටනකම ඔබට දීපු ගමන් පිංගුදිනේ ඔබ ඒකට කැමතියි. නැත්තම් මෙච්චර සපස්තු ಜಾති ලෝකෙට එන්නේ. සපස්තු ಜಾති කීයක් ඇද්ද මේ ලෝකේ? ඔය ඔක්කොම ඇඩ්වර්ටයිස්මන්ට් වලින් දෙනව නේද පින්වදින වටනකම්. දැන් ඕකට දානවද පින්වදින ජේන් අක්කව එහෙම? ජේන් නෝන එහෙම අඩි අඩියුසේ සපත් දෙකක් දාලා යන එහෙම දාගෙන දරමිටියක් එහෙම ඉනේ ගහගෙන. ඒ මොකුත් නැහැ. දාන්නේ හොඳ නිලියෙක්ව දාන්නේ. හොඳ නිලියෙක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ගුණාට ඇඳීම කියන එක ලස්සන්ට සිද්ධ වෙනවා. ගොනාට ඇඳ ගමන් කැමති වෙනවා. දැන් අවිද්‍යාවට අලුත් නම දාගත්තනේ අපි මොකද්ද? ගොනාට ඇඳීම. ගොනාට ඇඳා කැමැත්ත ඇති කරගත්තා. ඒක උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කළා. හේතු සකස් වුණා, ඵලයේ හැදුණා. දැන් හරි සතුටුයි. ඔන්න ක්‍රමය. අන්න උදා වුණාම සතුට වෙන හැටි. හැබැයි යමක් උදා වුණා නම් පිඟුදින වැඩේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛයක් තියෙනවා, විපරිණාම දුක්ඛයක් තියෙනවා, සංඛාර දුක්ඛයක් තියෙනවා. දැන් ওই දුක් තුනෙන් පීඩාවටපත් වෙවිපත් වෙවි ඉන්නවා. කරට මාලයක් දාගෙන ඉවරලා ට්‍රේල් බයික් එකක් පිටිපස්සෙන් අහම් පපුව ගහන්න ගන්නව නේද? ඇයි ඕක ඇදගෙන දුවයි කියලා? අල්ලපු ගෙදරට හොරු පැනනට පස්සේ පපුව ගහන්න ගන්නව නේද? අනේ අපේ ගෙදරට හොරු පැනලක් දන්නේ නැහැ කියලා ඉක්මනට ගෙදර යන් කියලා එහෙම ගෙදර යන්න පටන් ගන්නව නේද? හැබැයි උදා කරගන්නකොට නම් කොහොමද හිතන්නේ? උදා කරගෙන ඉන්නලා වැජබිලා ඉන්න පුළුවන් කියලා නේද? ඔන්න ඕකයි මේ විතර ගැටලුව. ඒකින්ද හොඳට දකින්න මේ ලෝක සත්‍යය විසින් යමක් සම්මත කරලා නම් වටනවා කියලා. මස් කැටියක්ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසංගෙන් වෙනසේ. ලෝක සත්‍යය කැමති දේවල් වලට ඔබත් කැමති වෙනවා. ලෝක සත්‍යය වටනකම දීපු දේවල් වලට ඔබ කැමති වෙලා රැස් කරන්න ගියාට පස්සේ ඒක හරියට ඔබට මස් කුට්ටිය හම්බ වුණා. හැබැයි උකුස්සු තව ගොඩාක් ඉන්නවා. මස් ටික හම් වෙච්ච නැති. ඔබ මස් ටික අරගෙන ඉගිල්ලෙන් හදනකොට මොකද කරන්නේ? ඇවිදilla ඔබට කොටලා ඔබ විනාශ කළා. අර මස් කුට්ටිය දැහ ගන්නවා. ඔය ටික නෙමෙයිද වෙන්නේ? නැත්තම් මොකටද ඔබ දොරට යතුරු දාලා ඔබ හම්බ කරගත්ත දේ ඔබටවත් තියාගන්න බෑනේ. ඇයි? ඔබ හම්බ කරලා තියෙන සමාජයට මොනවද? වටින දේවල්. බලන්නකෝ මං හම්බ කරගත්ත එක. දිලකඩ වෙච්ච සිවුරක්. දැන් මට ලොක් කරලා එහෙම තියන්න ඕනේ නැද්ද මේක? යතුරු දාලා ලොක් කරන්න එහෙම ඕනේ නැද්ද? බලන්නකො පින්වතුනි මොන නිදහස් ජීවිතයක්ද කියලා. පාත්‍ර කඩුවක් තියෙනවා. ඔච්චරයිනේ මට කියලා තියෙන්නේ. බලන්නකො මං කොච්චර නිදහස්ද කියලා. තිවුරේ ඉරුණත් පින්වතුනි අණ්ඩක් දාලා මහ ගන්නවනේ. ආපුවෙන් අර රෙදි කැල්ලක් හොයලා ඒක දාලා මහ ගන්නවානේ. ඉවුරු ඉවුරුනාම. ඇයි කවුරු කියයිද අප්පෝ අර බලන්න කර මේ ඉරිච්ච ඇඳුන්නේ මේක ඇඳයි යන්නේ කියලා එහෙම කියයිද? නෑ තථාගතයන් වහන්සේ එතනට වැඩ පිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඒක නිසා අපි මෙතන මට මේක අවුරුදු ගාණක් ඇඳ හැකි. ඉර ඉරෙන ඉරෙන වාරයක් ගානේ මහ මහා මහ මහා ඇඳ හැකි. බලන්නකෝ මං කොච්චර දිනන්ද කියලා. ඒකනේ පින්වතුනි මං ඔබට කියන්නේ අද මම විඳින ප්‍රීතිය සුඛය එක බැලුවාම සප්‍රදේය ගැන මට පව් කියලා හිතෙනවා කියලා. ඇයි ඔබ දිව්‍ය ලෝකයන් හදන්නේ? ඇයි ඔබට බැරි මං විඳින ප්‍රීතිය සුඛයට එන්න? මට දැනෙනවනේ සප්‍රදේය කියන්නේ මොනතරම් දුප්පතෙක්ද කියලා. මොනතරම් පව්ද කියලා හිතෙනවානේ. ඒ මං විඳින ප්‍රීතිය සප්‍රදේයට විඳින්න බෑනේ. මහා බ්‍රහ්මයට විඳින්න බෑනේ. ඒ ඔබ තෝරගන්න ඕනේ වැඩිපුර ප්‍රීතිය නෙමෙයිද? එහෙනම් කොහේ මොකේ දිවි ලෝකයන් හදන්නේ? හිතන්නවත් එපා. වැටුනොත් වැටිච්චා මේක කමක් නෑ. නිවන් දකින්න ගිහිල්ලා මොකක් හරි මේලා නිවන් දකින්න මේ ඵලය පූර්ණ කරන කලින් මැරිලා දිව්‍ය ලෝකෙට ගියොත් ඒක වෙනම දෙයක්. නැත්නම් කවුද පින්විතනි පතාගෙන යන්නේ දිව්‍ය ලෝකවල? මොන විලිලැජ්ජ නැති වැඩක්ද ඒක? සප්තමයි තුන්ෙන් එකක් නේක. සප්තමයි තුනේ හොයලා බලන්න දර අපිට තේරෙයි. හොඳයි. එහෙනම් පින්විතනි අපිට ගොඩක් කාල වෙලා නැහැ. මේ ප්‍රශ්නයක් ඇවිදලා තියෙනවා. ප්‍රශ්නයක් අහලා තියෙනවා පිටුදිනේ මේකට දැන් උත්තර දෙන්න විදිහක් නැහැ. ස්වාමින් වහන්සේ could you please explain application of Udaya Jnana as described in the above in the Tripitaka? දැන් ඉතින් මේකට උත්තරයක් දෙන්න විදිහක් නැහැ. උත්තර දීපුවක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් පරිශීලනය කරන් බලන්න උද්‍යපඥාන විග්‍රහයක්. මම ගිය සතියේ සෙනසුරාදාද කොහෙද? උද්‍යපඥාන විග්‍රහයක් කළා ඔය පහම එකට අල්ලලා. පොඩ්ඩක් ඒව අහලා බලන්න. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපුවයි. ඉදිරියේදී කොහොමද වෙන කතා කරන්න දෙයක් නැහැ. කතා කරන් තියෙන්නේ මොකද්ද? උද්‍යපය ගැන තමයි. වෙන මොනව කතා කරන්නේ? ලෝකේ උදා වෙන හැටි බෑන හැටි දැක්කට පස්සේ මගේ වසඟේ පවතින හැටි දකින්නවා. එහෙනම් පෙළ වැඩ නැති බව දකිනවා. ඒව ගැන දීර්ඝ විස්තර කරලා තියෙනවා පිටුනේ. ඒව ටිකක් අහන්න. හොඳයි. එහෙනම් පිටුනේ අපි සියලු දෙනා එකතු වෙලා තුළු මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානේ වැඩමු. මාත් එක්කම සජ්ජායනා කරන්න සියලුම දෙනා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාරගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාතිගින්නෙන් මිදෙත්වා ජරාගින්නෙන් මිදෙත්වා ව්‍යාධිගින්නෙන් මිදෙත්වා මරණගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝක ගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්ඛ ගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යං පිච්ඡං නලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස්කන්ධයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා කාම ලෝක අනාතයි ඉන් මිදෙත්වා රූප ලෝක අනාතයි ඒන් මිදෙත්වා අරූප ලෝක අනාතයි ඒන් මිදෙත්වා සියලු ලෝක අනාතයි ඒන් මිදෙත්වා අතරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා හොඳයි පින්වතුනි. එහෙනම් අවසාන වතාවටත් මම ඔබට කියන්නේ කාලේ නාස්ති කරන්න එපා අපි. අවබෝධ කරගත්ත දහම මනාකොට මෙනෙහි කරන්න. යන්නේන හැම තැනකදීම මේ දහම් මාර්ගයේ මෙනෙහි කරන්න. හැමතිස්සෙම බලන්න ඔබ ගොනාට අඳිනවද කියලා. ඔබ යම් දවසක ගොනාට අඳින එක නැවැත්තුවා නම් ඔබගේ භව ගමනක් එතනින්ම ඉවරයි. ගොනාට අඳින වාරයක් වාරයක් ගානේ භව ගමන ඔබට උරුමයි. ඒක නිසා හොඳ කල්පනාවෙන් කායානුපස්සනා වේදනානුපස්සනා ආදී වශයෙන් තථාගතයන් වහන්සේ දෙන්නු කලේ පිංගුතුනි ගොනාට අඳිනවද කියලා බලන්න කියලා සිහියෙන්. අසීයෙන් හිටියොත් එහෙම මොකද වෙන්නේ? තාක් ගාලා ගොනාට අඳිනවා. එහෙනම් ගොනාට අඳිනවද කියලා සිහියෙන් බලාගෙන ඉන්න කියලා. ඒකයි රාගයක් වෙනවද, ద్వේෂයක් වෙනවද, මෝහයක් වෙනවද කියලා සිහියෙන් බලන්න. සිහියෙන් ඉඳගෙන බලන්න රාගික වෙන්න යනවා නම් නවත්තන්න. ඒ ගොනාට අඳිනවා නම් නවත්ත ගන්න උත්සාහ කරන්න. ගොනාට ඇන්දොත් නේද රාග දේශ මෝහ වෙන්නේ. දැන් බලන්න ඔය ඔක්කොම එකට ගැලපෙච්ච දහම් පරයය. ඔච්චරයිනේ පිංගුද නිවන් දකින්න තියෙන්නේ. ඒ කායනෝයම් විග්ග වේ මග්ගෝ සත්තානම් විසුද්ධියා සතර සතිපට්ඨානය ගැන. එහෙනම් ඔය කොහෙන් ගියා සතර සතිපට්ඨානෙට එන්න ඕනේ නේද? කොච්චර පාරවලද ගියාව සතර සතිපට්ඨානෙට එන්න එපා. ඒතනින් හරියට දින එකපාරයි නේ. ඒ කායන අයම් මික්ක වේමක්. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කිව්වත් උදයංග මත්තංග වාසාදාදීනු නිස්සන්න කිව්වත් චතුරාර්ය සත්‍ය කිව්වත් කොහෙන් ගියත් මේක දින අන්තිමට එන්න ඕනේ කොතනටද? දුක්ඛාර සත්‍ය විග්‍රහයෙන් හරි අන්තිමට එන්න ඕනේ සතර සතිපට්ඨානෙට. එහෙනම් සතර සතිපට්ඨානෙට එන පැත්තක් නේ පෙන්වන්නේ අපි තිස්සනේ. ඉතින් ඔබ දැන් දහම් න්‍යාය ධර්ම හොඳට දැනගන්න ඕනේ. දැනගෙන පින්වතුනි පුළුවන් තරම් දහම මෙනෙහි කරන්න. ඔබට පුළුවන් මේක් වෙ මේක කරගන්න. පසුබහින්න එපා කිසිම කෙනෙක්. මේ හෙට අනිද්දා පණ අදින කෙනෙක් වුණා කවන්න හෙට අනිද්දා මැරෙන්න. අතරින්න එපා. මට තව දවස් දෙකක් තියෙනවා ඒ ඇතිනේ. ආ මෙතන ඉන්න කාටද පුළුවන් මං කොලයක් එවන්නම්. මෙතන ඉන්න පුංචිම දරුවෝ ඉන්නවා. සාමාන්‍ය අවුරුදු 5 6 දරුවෝ ඉන්නවා. අවුරුදු 80 අයත් ඉන්නවා මෙතන. ඒ වගේ අයත් ඇති. හා මං කොලයක් එවන්නම්. මට කොලේ ලියලා දෙන්න ඔබ මැරෙන අනුපිළිවෙල. ඔබ මැරෙන අනුපිළිවෙල ලියලා දෙන්න මට ඒ කොලේ. ඒකේ මුලින්ම ඉන්නේ අවුරුදු 81 කෙනාද? අග්ගිස්සෙම ඉන්නේ අර අවුරුදු 5 කෙනාද? එහෙනම් දැන් උජාරුවටපත් වෙන්න පුළුවන්ද මං තරුණයි කියලා එහෙම? හොඳට තේරුම් ගන්න ඕවා. මේ පුංචි කෑල්ලන්නේ මං කිව්වේ ඔබට මාසයක් හිතන්න බැරි ඔය මං ඔය කියපු කෑල්ල දැන්. කොලයක් මං ඔබට දෙනවා ලියන්න කියලා. ඔබ මැරෙන අනුපිළිවෙල. අසුවේ කෙනා මුලට එන්නේ නැහැ නේ කවදාවත්. එහෙම කියන්න බෑනේ. එහෙනම් මේ පුංචි දරුවත් ධර්ම අවබෝධ කරගත යුතු නැද්ද? ඒකනේ මම ඔබට කියන්නේ. අවබෝධයෙන් ජීවත් වෙන්න කියලා. ඇත්ත ඇති සැටියෙන් දකින්න කියලා ගුණාට අඳින්න නැතුව. සමාජය ඔබ ගුණාට අඳයි. යවයි සිස්සත්තපන්තිය වෙන්න නැත්නම් වැඩක් නැහැ කියයි. ඒ කියන්නේ උගන්වන්න එපා කියලා නෙමෙයි. ඒකට ප්‍රයොරිටි එක දෙන්න එපා කියලා කියන්නේ. ඊට වඩා ප්‍රයොරිටි එක දෙන්න ඕන එකක් තියෙන නිසා. හොඳයි. එහෙනම් පින්වතුනි අපි සාමාන්‍යයෙන් මෙහි පන්සලේ බණක් කියන අනුසාරයෙන් පැය 8ක්වත් තිබ්බනම් හොඳයි නේද? ඇයි දහම අවබෝධ කරගත්තකෝ පිරිස්නේ ගොඩක් ඉන්නේ. මේ පැය දෙකකින් බණ කියන්න බෑ. නමුත් ඉතින් ඒක බෑනේ එහෙම කරන්න බෑනේ. දින දිනේ තියෙන ස්වභාවය අනුව. හොඳයි. එහෙනම් පින්වතුනි පුණ්‍යානුමෝදනාවට සූදානම් වෙන්න සියලු දෙනා. හොඳයි පිටුතුනේ නම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළ නිර්මල සත්‍ය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සත්‍ය ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිරිසත් ඒ වගේ මේ ශ්‍රී සත්‍ය අවබෝධ කරගෙන අපේ දහිරකින් යුක්තව අරිහත් ඵලයේ සාක්ෂාත් කරගෙන මුද සාභේ සමාන්නේ කටයුතු කරන්නා උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිරිසත් ඒ වගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා අපකැප වේලා කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා උත්තරීතර භික්ෂු සංඝයා වහන්සේලා සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගායය කෙරෙහි විතර පතුරා නිබිමි දීපත්‍රියම නියට බැඳී වෙන දිනව යම්ති ගහ බලු පද්‍රව දෝස අන්ධකාර ස්වාකට වාහු වාහුල් දෝසක සංකා දෝස අන්ධකාර යක්ෂ වේද විසාජ මල ගල කුම්බන්න වෙද පෙනි දෝසාන්ධකාර ශරීරී සත්ත දද්දෝසෙන් වෙද පෙනි යව රෝගාබා දෝසාන්ධකාරී සීල දෝසාන්ධකාරංග සාදුරින් භූත මේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගත් තථාගතයන් වහන්සේ දේශනාකට වදාළ නිර්මල සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිත් එදා මාතලේ අල්ලින් විහාර ත්‍රිපිටකේ ගම්තරුඩු කරන තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකේ ආරක්ෂා කරගත්තා වූ ඒ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනම් පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙත් බීජල පතුරා නීපි මිහි සීලීදී ප්‍රතිගාමිනී අධ්‍යාම කිදබ්බා විස්ථාන කිරුණගෙන් අස්මි දේවා දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වඩත් දස පුණ්‍යක් ප්‍රියම් කරත්වා නිබ්බහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානට ආවව සීලම දිව්‍ය බ්‍රහ්මාදී සමග ඉෂ්ඨකාමී දිව දේවතාවුන් වහන්සේලා තුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කළා වූ ඉන්ද්‍රෝපෙන් සංසේකර ප්‍රජාපති ආදී සීලම දේව සමූහයන් වහන්සේලාව සිහිපත් කරගෙන ඔබ සිනාස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙහි විදුල පතුලන මේ විහිදී පැතිරියාමේ ඒ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනය තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිළ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්විතර මොහොත කර සිහිපත් කරගන්න තම තම නමින් ජම්මාන්තර ගස්වන් දිනනවා සීලෝ ජාතක විතරදී තමගේ අම්මා තාත්තා ගුරු දුවා දරු වැඩි හිටියන් ස්වාමීන් දරුවන් සේවන දින සේවිත සේවක සේවිකාවන්. ඒ වගේම මේ රටේ මහදරණ යුද්ධයක් පැවතිච්ච කාලෙක මේ පල්ලෝගිය ආව සේවිත හමුදා පිරිස පොලිසිය පිරිස සාමාන්‍ය විසියන් සහ සතුරු විසින් ආවව පිරිස තේ තුන දෙනවා. ඒ වගේම මේ ආත්මය විතරක් නෙමෙයි. මේට අනන්ත කල්පයන් ඉඳලා තමන්ට අම්ම වෙත තාත්ත වෙත ගුරු දුවා දරුවෝ වෙත සීළු දෙන අවස්ථේ පත් කරනවා බිඳ ලක්ෂණ ගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙත් විහිදුල පතුල හරිනේ පින් විහිදී පැතිර යාමෙන් එයත් යම් කිසි අභාගී ස්ථාන කියන නම් එන් අසමි දේවාදස කුසලේ මෙදිතා දස කුසලේ වඩත දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්විතේ මොහොත කර සීපත් කරගන්න මේට කල්ප 90ක් ඇතුළත තමන් විසින් අපට සාදාන්ට ලක් කළා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිලා අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ පැමිණලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් අධ්‍යාත්මික ජීවිතයට බාධා කරනවා නම් අන්නේ සියලු දෙනාවත් මේ ලාව සීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සිනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි විවිධ වතුන හරණේ පින් විහිදී පැතිරී යාමේ නේ ඇතේ අභව විස්ථානෙන් අතුමි දේවාදස කුසලේ මෙදෙත්තා දස කුසලේ වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පින්විතර මොහොතකට සිහිපත් කරන විශේෂයෙන් ජීවිතුන් අතර ඉන්නවා පිළිස විශේෂයෙන් පින්විතර මේ ශ්‍රී සතුන් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නත සහ මහත් වූ අපගේ මේ කටයුතු කරනවා මේ සද්ධර්ම ප්‍රචාරය උදසා මහත් වූ අපගේ මේ කටයුතු කරනවා ඒ වගේම මේ සීල භාවනා වැඩසටහන ලකලා ඇති කළා ඒවා උදෙසා ආශිර්වාද ශක්තියෙන් කටයුතු කරනවා අවවාදාන ශාසන කරනවා මේ විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමින්දන් වහන්සේ වහන්සේ ප්‍රධාන විහාරවාසී විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඉතුරු දෙනාම සීපත් කරගන්න මේ වගේ පිංගුතුනි සතර බේරුවේ දායක දායිකාවන් මේ වගේ පිංගුතුනි මේ විහාරස්ථානයේ උන්නත සහ අපකප් වෙලා කටයුතු කරන්නා වූ සියලු දෙනා ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරාපචාරය කිරීම සහ අපකප් වෙලා කටයුතු කරන්නා වූ සියලු දෙනා ඒ වගේම තමගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටියෝ ඥාතිද මිත්‍රාදීන් සේවක සේවිකාන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ රට ආරක්ෂා කරන පිරිස මේ රට පාලනය කරන පිරිස මේ රට සංවර්ධනය කරන පිරිස මේ සියලු දෙනාම සීපත් කරන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙහි විහිදුල පතරට නේපි මිහිදී පැතිර යාමේ නියරත් බැඳි බැලඳින්න යම් ගහපුරු පතර දෝසාන්දකාර රැස්වා කටවා හෝවා උල් දෝසක සංකා දෝසාන්දකාර යක්ෂ වේද විසාද මලගල කුම්බන්නේ වෙදෙනි දෝසාන්දකාර ශාරීරික සත්‍යදා දෝෂමින් වෙදෙමිනිය රෝගාබා දෝසාන්දකාරී සිළු දෝසාන්දකාරං අසාදූරී බුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඝත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්විතින මොහොත කර සීපත් කරනවා මේ ස්ථාන වල සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානින් සන්තුලන නම් ඒ ආහාරයෙන් පානින් ලැබුණා වූ ශාරීරික ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නදී එහෙමනම් ඒ ආහාර පාන සකස් මේලා එදා ආයත තිරින්දල බබ මුණ සකස් කළා ලැබිලි සකස් කළා කුඹුරු අපුල්ල ගෝයන් කපලා පාගල ආහාරයක් වශයෙන් ඔබ ගැතර පත් වෙනකම් මේ උදෙසා අප කැපලා කටයුතු කළා වූ පිරිසක් ඉන්නවා නම් ධනෙන් හෝ ශ්‍රමයෙන් හෝ නුවණින් හෝ කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කෙරෙහි විහිදුණු පතුරන්නේ පින් විහිදී පැතිරියාමි නියත යම් කිසි අභව ස්ථානකින් ඉන්නවා නම් අත මෙදේවා දසකුසලේ මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම මිනුදුරු මොහොතකට සිහිපත් කරන දුමේ සරල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතලින් පින්නෙන් ආරක්ෂාලා මෙහි මදුරුවන්ගෙන් ආරක්ෂාලා මහා අවුරශ්මින් ආරක්ෂාලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වුණේ මේ ස්ථාන ඔබ නිසා එන මේ ස්ථාන බොයි සංඝතු කළ පූජා කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ වගේ මේ ස්ථාන මුල් මුල් පදිංචි කරනවා පින් බලාපොරොත්තු බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් මේ ළඟ සිහිපත් කරන්න ඒ වගේම පිළිගනි මේ විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීම උදසා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන ගහලා බැඳලා කරන සකස් කළා වූ පිරිසක් ඉන්නවනම් ධනෙන් දායකුණා වූ ශ්‍රමයෙන් හෝ නුවණින් හෝ දායකුණා වූ පිරිසක් වෙනවා නම් ආශිර්වාද ශක්තියෙන් හරි දායකුණා වූ පිරිසක් වෙනවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරන විදිහට රැස් කරගත්තා වූ තිලම් පුණ්‍ය ගංගා කුදල ගංගා ඒ ඇකිරිත් විහිතුර පතන හරි මේ විහිදි පැතිරියාමේ නියර්ත අමති අභව ස්ථානයේ කරන ගෙන් අසමි දේවා දසක කුදලේ මෙදත දසක කුදලේ වඩත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ එහෙම ඒ වගේ පිංගුතුනි ඔබ බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථාන පැමිණෙන්නේ නැති මම ආවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසෙ මේ තන ළඟ ළඟ වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේ පිංගුතුනි මේ දේශනා පටිකසලා නැවත නැවත ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තිනවා. ඒ වගේම මේ දේශනා සජීවී ලෝකේ ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තිනවා. මේ සිළු දේ උදා වෙලා තින විද්‍යාක්ෂමයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ ආගේ අන්තිවාසික පිරිසක් නිසා එමනම් ඒ ආගේ ඒ දේවල් උපයෝගී කරගෙන නිවන් දකින්න ඔබ දෙන පින යටත් අනුමෝදන් වෙන කැපැයි මිනිසා ඒ සිළු දෙනාවත් මේ ලාව සිහිපත් කරගෙන ඔබ සින් දැස් කර ගත්තා වූ තින පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි මිහිදුල පතුල හරිනේ පින් මිහිදී පැතිරියාමේ නියත මිස අභවිතාව ඉන්නෝ ඉංගස් මේ දේවදස කුසලේ මිදත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එමන් අපේ මිත්‍රි බොහෝ වේලාවක් සත් ධර්මයේ දේශනා කළා බොහෝ වේලාවක් සත් ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මානාදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි කරගත්තා වරන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්දවිය තුළදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙත්තා ආශිර්වාද ලබා රාගගින්නෙන් මිදෙත්වා දේශගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා සාදු සාදු සාදු